ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසන්වනේ බ්‍රහස්පතින්දා නිචපතා පාත්තන ධර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන සියලු දෙනා නිසා සම්පත්තලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝ පනයියේ සමාති කතමෝ සමාධි නිමිත්තා කතමෝ සමාධි පරික්ඛාරා කතමෝ සමාධි භාවනාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසන්වනේ මේ වගේ බ්‍රහස්පති පාත්‍රන ධර්ම දේශනාව සඳහා මේ වකවානුවේදී ඉදිරියෙන් තියාගත්තේ චුල්ල වේදල්ල සූත්‍රය. ඒ චුල්ල වේදල්ල සූත්‍රය අපි විසාක පාචකතුමා විසින් නගන ලද ප්‍රශ්න ටිකයි මේ සූත්‍රයේ මේ කොටසේදී විශේෂයෙන් නගන ප්‍රශ්න ටිකයි අපි දවසේ මාතෘකාව වශයෙන් පාලි පාඨයක් වශයෙන් ඉදිරිපත් කරගත්තේ. යාරිතුමියගෙන් නැත්නම් ධම්මදිනා තිරිනාසෙන් අහනවා කතමෝ පණයේ සමාධි කතමෝ සමාධි නිමිත්තා කතමෝ සමාධි පරික්ඛාරා කතමෝ සමාධි භාවනා කියලා සමාධිය කියලා කියන්නේ මොකද්ද? තමාදෙට නිමිති කරගන්නේ නැත්නම් ථේරවාදී හැටියට අපි පිළිගන්න මේ ਸਰුවච්ච දේශනාවේ සර්වචන්නාංශයේ විසින් අනුමත කරලා සමාධි නිමිත්ත මොකද්ද? ඒ සඳහා පරිස්කාර එහෙම නැත්නම් පිළිකර අතවැසි සහචර වෙන්නේ මොනවාද? ඒකට සමාධි භාවනා කරන්නේ කොහොමද කියලා මේ ආකාරයෙන් හඳුනාගෙන වර්ගීකරණය කරගෙන අධිවචන දීගෙන නිරුක්ති දීගෙන යන සමාධිය භාවනා කරන්නේ කොහොමද කියලා. ඉතින් පෞගේ දාස් ටිකේ අපි මේ සමාධි කියන වචනය සමාධි නිමිත්ත සමාධි පරිස්කාර සහ සමාධි භාවනා කියන මේ හතරම මඟක් තුරට විස්තර කරා. ආ ඉතින් ඒ ටික පිළිබඳව කෙටි මතක් කිරීමක් කරුවොත් සමත වශයෙන් වේවා විපස්සනා වශයෙන් වේවා මේ සමාධිය කියලා අදහස් කරන චිත්ත ඒකාග්‍රතාවය. හිතේ එකඟ බව මේන් අදහස් කරන්නේ අභාවිත මනස හිත විසිරලා ගත කරන්නේ ඒ චෛතසික ධර්ම ඇතුළත එකිනෙකා රණ්ඩු කරනවා. කුසල චෛතසික අකුසල චෛතසික දෙපාර්ශ්වයේම සමානව කැපිපෙන්ට උත්සාහ කරන නිසා හොඳ නරක දෙක සාධාරණ සාධාරණ දෙක ධර්මා ධර්ම දෙක පින්පව් දෙක සෝබනා සෝබන දෙක කිසියම් චාරකින් තොරව හැසිරෙනකොට අසමාහිත හිතක් කියලා කියනවා. සමාහිත හිතක් කියලා කියන්නේ ඒ සෝපන චෛතසික ඉස්පත් වෙන්නාලා අසෝපන චෛතසික යටපත් කරලා ඒව ඒක දිශාගත කරනවා. ඒව නිකන් හික්මව ගන්න. ඒක දිශාට දිශාගත වෙච්චහම ඒකාග්‍ර වෙච්චහම ඒකම අරමුණකට දිශාගත වෙලා සංවිතිත වෙලා සංවර වෙලා එහෙම නැත්නම් සමතේකටපත් වෙලා ඉන්න සතර සමාධිය කියලා කියනවා. ඊගාට මේ සමාධිය සඳහා ਸਰවචනාංශය අනුමත කරන්නේ කොමන නිමිත්තක්ද කියන ප්‍රශ්නට ධම්මදින තෙරණාංශය සඳහන් කරන්නේ සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨාන තමයි මේ හිත මට්ටම් හතරකට සමාධිගත කරන්නේ. ප්‍රථමයෙන්ම රූප කර්මස්ථානය අරගෙන කායන පශනාව හරහා ඊගාට වේදනාව හරහා ඊගාට චිත්ත ධර්ම හරහා අවසානයේ ඒ තුනට අහු වෙන ති සියලුම ධර්ම කොටාස ධර්මානුපස්සනාට දාලා අපි අරමුණු කරමින් හිතා පුංචි තනකින් පටන් අරගෙන මුළු විශ්වයම ආවරණය වෙන විටෙක් යට කරගෙන මේ සමාධිය පතුරනවා අර සතියේ සතිපට්ඨානේ ආධාර ඇතු. එතකොට ඒක සඳහා පරිස්කාර ඒකට පිළිකර ඒකට සහචර ඒකට අනුයන ඒකට ආසන්නෙන් උදව් කරන ටික තමයි සතර සම්‍යක් ප්‍රදාන වීරිය. එතකොට මේ වීරිය සති සමාධි කියන චෛසික තුනයි මේ කතමෝ පණයියේ සමාධි කතමෝ පණයියේ සමාධි නිමිත්තා කතමෝ පණයියේ සමාධි පරික්ඛාරා කියන ප්‍රශ්න තුනෙන් අහන්නේ ඒක අවරෝහණ පිළිවෙලට තැම්පත් කරලා තියෙනවා. උත්කෘෂ්ඨ වශයෙන් ලැබෙන සමාධිය ලබා ගැනීමට ආසන්නෙන් උදව් කරන සතිය සතියට ආසන්නෙන් උදව් කරන වීර්යය. ඊට පස්සේ හතරවෙනි වශයෙන් කියනවා ඒ විදිහට දැන තේරුම් අරගත්තා වූ මේ සමාධිය වඩන්නේ කොහොමද? බහුලීගත කරන්නේ කොහොමද? එතකොට ධම්මදින තෙරණාංශ සඳහන් කරනවා තේ සංයේව ධම්මාන භාවනා ආශේවනා භාවනා බහුලීගත අයං තත්ත සමත භාවනා කියලා. මේ මේ දැනගත්තා වූ සමාධි චෛතසිකයක් සති චෛතසිකයක් විරිය චෛතසිකයක් නැවත නැවත ආශ්‍රය කරන්නේ නැවත නැවත ඒකේ ಗುಣ දැනගෙන ඒ විරුද්ධ පක්ෂය යටපත් කරමින් මේක වඩන්න බහුලීගත කරන්න. ඉතින් මේ යෝග ජීවිතයක් තමයි මේ මේ ධර්මානුකූලව චෛසික පැත්තෙන් මේ විශ්සර කරගෙන යන්නේ. ඉතින් අපි ඊයේ සමානේ විශේෂයෙන්ම සමත භාවනාවට සම්බන්ධ කරලා සමත සමාධි නැත්නම් සමත ධ්‍යාන පැත්තෙන් බලලා මේ විස්තර කරන්න උත්සාහ කරා මේ යෝගාවචරයේ කොහොමද මේ අසමාහිත හිතක් සමාහිත කරන්නේ පස්සද්ධිය කරපත් කරන්නේ කීකරු කරගන්නේ කියලා. ඉතින් ඒකෙදී ඒ යෝගාවචරයට හම්බ වෙන මේ මූලික අභියෝගය හැබැයි වෙනසක් ඕන කරනවා. ලොකු ලොකු මේ වීර්යයෙන් සටනකින් තමයි පළවෙනි කොටස් ටික මේ ළඟා වෙන්නේ ඒක හරියට මහ කැලයක් මැද හේනක් කොටන්නා වගේ අර මහ ගස් වලට ගිනි බිඳලා ඒව බිම දාලා ඒව පුච්චලා දඩුවට ගහගෙන මේ හේන මැද නවතලි හේන මැද අරස කර ගන්නවයි කියලා කියන්නේ බොහෝම අමාරු වැඩක්. මොකද වල්සතුන්ගෙන් අරස කරන්න තියෙනවා කිනිපූට කව්වේ මහන්සි වෙන්න වෙනවා. ඒ මහගස් කොට කඳන් අයින් කරන්න සිද්ධ වෙනවා. මේ ආදී විශාල සංසාරෙ මෙතෙක් නොකරපු කලීලි කිරීමක් සිදු කරන්න වෙනවා මහ කැලයක් මැද. ආනේ වගේ වැඩක් තමයි යෝගාවචරෙක් මේ භාවනා ශීලයකට සමාදන් වෙලා ආජ්‍යාත බාහිර වස්තු පිරිසුදු කරගෙන මේ මහමූදක් මැද දිවයින සකස් කර ගන්න හදනවා වගේ හොයා ගන්නවා වගේ මහ කැලයක් මැද හේ කොටලා දඬුවටකින් වට කර ගන්නවා වගේ එහෙම නැත්නම් නිදල්ලි ආරක් කැවිදින තැනක වෙල්්‍යායක එළවලු කොටුවක් කර ගන්නවා වගේ ඒ ඉදම් භූමිය ශේෂ්ඨය කොරටුව කොටු කරගෙන අරසව සලසනවා කියන එක සාමාන්‍ය ලෝකයේ අමාරු දෙයක්. කොයිතරම් එක සම්බන්ධ කරලා බලනකොට ආන්නේ විදිහට සමාධිපත ගත කිරීම සඳහායි මේ සතර සතිපට්ඨානයක් නිමිත්තක් වශයෙන් සර්වචනාංශේ අනුමත කරලා තියෙන්නේ. ඉතින් අපි ඒකේ තියෙන ප්‍රධානම ආනාපාන සතිය නිමිත්තක් කරගන්නවා නැත්නම් අරමුණක් කරගන්න. ඉතින් මේ නැති කෙනෙකුට සමත පැත්තෙන් බලනවා නම් ඉඳගෙන ඉන්න භාවනාවේදී අනිකුත් බුද්ධානුස්සති මෛත්‍රී අසුව ආදී භාවනා කරන්න පුළුවන්. විපස්සනා කරන කෙනෙකුට නම් සමත සමාධිය ගැන අපේක්ෂාවක් නැතුව විපස්සනා සමාධි කියන මාතෘකාව යටතේ ආනාපාන සතියට අමතරව පිම්බීම හැකිලිම ගන්න පුළුවන්. ඒ සංකීර්ණතා අයින් කරමින් අපි මේ ආනාපානය කියන එකම අරමුණ ගැන කතා කරනවා. ඒ හරහා අපට ඊට ප්‍රස්තාව ලැබෙනවා අවස්ථානුකූලව මේ සමත සමාධියට සාපේක්ෂව විපස්සනා සමාධියක් වඩා ගන්නේ කොහොමදයි කියලා තේරුම් ගන්නත්. ඉතින් එහිලා අරමුණ කීකරු කරගන්න එක නැත්නම් ආනාපාන සති අරමුණට මූණට මූණ දාලා තියාගන්නවා කියන එක අර හේන් කොටනවා වගේ වැඩක් තමයි. ඊටම කලෙලි කරගන්නවා වගේ වැඩක් තමයි. ඉතින් ඒක විස්තර කරනකොට භාවනා පොත්වල ඡය හිත ප්‍රමාණයක් ගන්නවා ඒ පළවෙනිම ආධුනිකයා මේ අරමුණ කීකරු කරගන්න එක. අරමුණට හිත යොදාගෙන ගත කරන එක. ඉතින් ඒක තාමත් දුෂ්කර කොටසක්. ඒ නිසා ඒ දුෂ්කර භා දුෂ්කර කොටස වයසට ගිහිල්ලා ඉඳුරන් දුර වුණාට පස්සේ කරන්න බෑ. ලෙඩ වුණාට පස්සේ සාති වුණාට පස්සේ කරන්න බෑ. මරණ චිත්තක්ෂණෙදි කරන්න බෑ. නමුත් මේ වඩන ලද හිත අත්‍යවශ්‍යම අවශ්‍ය වෙන්නේ වයසට ගියාට පස්සේ තමයි. ලෙඩ වෙච්ච මොහොතේ තමයි. මරණ මොහොතේ තමයි. ඉතින් එතකොට ඊට කලින් හදලා තිබුණ නැත්නම් මරණය මරණ දෙකක් වෙනවා. ලෙඩවීම ලෙඩ දෙකක් වෙනවා. වයසට යහම මල කරදරයක් වෙනවා. ඒ නාකියට විතරනේ අහල gederin මිනිසුන්ට කරදරයක් වෙනවා. නමුත් ඊට කලින් මේක දැනගෙන හිත සමාහිත කරගන්න දන්නවනම් අර හයියත් තියෙනලා වීර්ය කරලා වැරදොල දාන්න පුළුවන් වෙලාවේ පුරල්ලන්න පුළුවන් වෙලාවේදී මේ මූලික කෘත්‍යයන් ටික අර හිත අරමුණට මුණට මුණ දාලා තියාගෙන ඉන්න එක කාලීන වටිනාකමක් තියෙනවා. ඒකට අප්‍රමාද කියන වචනේ සුවිශේෂාර්ථයකුත් තියෙනවා. ප්‍රමා වෙන්න එපා. අරමුණට ප්‍රමා වෙන්නත් එපා. ජීවිතේ පස්සට යන්න දාන්නත් එපා. ලෙඩක් කරදරයක් වෙනකම් ප්‍රමා වෙන්නත් එපා. මේ ටික කරගන්නයි කියන්නේ. ඉතින් මේ වගේ දේවල් නොකරන වෙන දෙයක් ගැන නොහිතන සමාජයක මේ බණ ටික මේ ධර්ම කොටස ඉදිරිපත් කරන්න ගියාම අහන්න තත්ත්වයේසයි කියන්නටත් වෙයිසයි. නිසා යම් කිසි පිටසක් ඒක දැනටමත් තේරුම් අරගෙන ඒ සඳහා වාතාවරණය සකස් කරගෙන යම් දුරකට ආරමුණට මූණට මූණ දාලා තියාන්න පුළුවන් කෙනෙකුට මේ වණ කියනකොට ධෛර්යයක් ඇති වෙනවා. අනේ අපි හොඳ ආයෝජනයක් කරලා තියෙනවා. මෙච්චර කලබල ජීවිතේ මෙච්චර ආර්ථික ප්‍රශ්න තියෙදි සමාජික ප්‍රශ්න තියෙදි අපි යම් ප්‍රමාණයකට ඒ ආරමුණ කීකරු කරගත්තා. නැත්නම් මූණට මූණ තියාගත්තා කියලා. ඉතින් ඊට පස්සේ යෝගාවචරයට ඔය හතරවෙනි ප්‍රශ්නේ අහන විදිහට කොහොමද මේ තන වඩාගත් සමාධිය භාවිත බහුලීගත කරන්නේ කියන ප්‍රශ්න මතුවෙනවා. ඉතින් ඒක තමයි භාවනා ජීවිතයේ බණවල මාදී කොටස. ඒක තමයි කවුරුත් අහන්න කැමති. ඉතින් ඒ සම්බන්ධයෙන් කතා කරනකොට මේ සමාධියේ තියෙන උපචාර සමාධි, අප්පනා සමාධි කියන වචන දෙක ඉස්සරහට ගන්න වෙනවා. තවත් ඕනේ නම් කියන්න පුළුවන් උග්ඝා නිමිත්ත ප්‍රතිභාග නිමිත්ත ඒ වගේම අර්පණා නිමිත්ත නැත්නම් අර්පණා සමාධිය ඒකට අමතරව ක්ෂණික සමාධිය කියලා මේකට සම්බන්ධ කොටස් ඕනන් දෙකකට දාලා නැත්නම් හතරකට දාලා හිතා ගන්න පුළුවන් මේ එක්කෝගෙම කියන්නේ එක එක සමාධි වර්ගය ඒක නිසා කසින භාවනාවක් වගේ එහෙම නැත්නම් බුද්ධානුසතියක් වගේ මෛත්‍රී භාවනාවක් වගේ කරනවා නම් නන්නත්තර වෙලා තියෙන හිත අර කසින මණ්ඩලයේම හිත බඳින එක නැත්තම් ඇත්ත එක වහගත්තාමත් කසින මණ්ඩලයේ හිතට පේන එක උග්ඝහ නිමිත්ත කියලා කියනවා. ඇත්ත එක තියා කසින නිමිත්ත නැවතත් බල්ල බල්ල බල්ල ඇත්ත එක වහගත්තාට පස්සේ කසින නිමිත්ත මතුවෙනවා. ටික වෙලාවක් හිටිනවා. ඒක මේ සාමාන්‍යයෙන් මේ හිතරම අමාරු දෙයක් නෙවෙයි. උඩ පුතුගෙට කියලා භාවනා මේ මේ පිරිත් කියන වෙලාවේදී ඒ බුදු ඉස්සර තිබුණා ඒ බුදු රස්මාලාව වටේ ලයිට් දාලා තිබ්බා. ඒකේ ලයිට් දිහා බලන ඉඳලා ඇත්තක වහගත්ත ගම ඒ ලයිට් තිබුණ තැන කළු පාට වෙනවා අනික එළිය වෙනවා. ඒක ඇහි ස්වභාවයක්. ඒකට අපි භෞතික විද්‍යාව කියනවා දෘෂ්ටියේ පැවැත්ම කියලා. ඉතින් ඒ ආයතල වල ආය බුදු රස්මාලාව වල ආයත්ක වල ආයත් බුදු රස්මාලාව වල ආයත්ක වල ගියාම කරගෙන කරන කියලා මාට බුදු රස් වීදෙනවා කියලා හිතෙන් ගන්න පුළුවන්. ඕකම තමයි කසින භාවනාදී උග්ඝාණෙ මිත්‍ය කියලා කියන්නේ. එතකොට බුද්ධානුස්සති භාවනාවක නම් බුදුගුණ මෙනෙහි කළා මෙනෙහි කරලා කරදරයක් අමලයක් කරදරයක් ඕන දෙයක් කෙනකොට එක පාටම බුදුගුණ මෙනෙහි වෙන එනතෙන් තමයි අවශ්‍යතාවයක් තියෙනවනම් විනාරමුණ වලින් තොරව බුදුගුණ මෙනෙහි වෙනකොට ඒක කියනවා උග්ඝහ නිමිත්ත කියලා. මෛත්‍රී භාවනා කරන කෙනාට ඒ සත්ව අනුකම්පාව සත්‍ය සංඥාව හරහා ජීවත් වෙන හැම සතෙක්ම අමු වදයක ඉන්නේ. පුදු ස්පාසු නැති වදයක් විදිහට හැම වෙලාවෙම. ඉතින් ගස්කොලන් එයාටින් බලට නිවන් දැකලා වගේ. අපිට ඒ උනාට හිතනවා ගස්කොලන් වලට වැඩි පරිණාමයෙන් ගාක් ඉස්සරහින් ඉන්නේ කියලා සතා. නමුත් මේ මනුෂ්‍යතා ලෝකේ ඉදීමේ ක්‍රියාකලා වැරදි. ඉතින් ඒක නිසා දිගින් දිගට දුක. ඒ දුක දකිනකොට අනිකුත් කෙනෙකුට දුකක් දීම තියා ඒ දුකම සිහිපත්ලා පරසත්තානං හිතානුභාව ලක්ෂණා කියන විදිහට අන්සතුන් කෙරේ හිතලුව හිතසුව සැලසීමම හිතට නිතරම එන මට්ටමට આવොත් කියනවා මෛත්‍රී භාවනා උගහන මිත්‍තිය. ආනාපාන සති භාවනා දුක්ඛ නිමිති කියලා කියන්නේ ප්‍රකාශ කරලා කියලා මට මෙච්චර වෙලාවක් මේ හිතේ අරමුණේ හිත තියාගෙන ඉන්න පුළුවන් මේ ඉරියව්වෙ ඉන්න පුළුවන් කියලා හිත කීකරු වෙච්ච වෙලාවට ඒක උග්ඝහ නිමිත්ත වෙනවා. ඊට පස්සේ තමයි යෝගාවචරය භාවනාව පටන් ගන්නෙ වෙන පැත්තකින් කියන්න පුළුවන් මෙන්න මේ මට්ටමට කසින භාවනා දිහා බලලා හිතක වහපුවා මේක ගන්න බැරි නම් බුදුගුණ ආවර්ජනය කර කර ඉඳලා ඉඳලා ආවර්ජනය නැතර කරත් බුදුගුණ සිහිපත් කරන්න බැරි නම් සත්තානුකම්පාව මෛත්‍රිය හිතලා හිතලා හිතලා ඒක නතර කරත් සත්තානුකම්පාව හිත හිටින් නැත්තම් නැත්නම් ආනාපාන සතිය හුස්ම බල බල කොච්චර හිටියත් කලිමුනේ මේ මේ දුවන ASCII කුටාල පූල් ගෙඩියක් තිබ්බා වගේ ඉවර වෙනකොටම වැටෙනවනම් එයා භාවනාවට සුදුස්සෙක් නෙවෙයි ඒ කෙනාට භාවනා ක්‍රමයක් කියලා දෙල වැඩක් නැහැ අභෞවිය පුද්ගලයෙක්. ඉතින් අර මුල් ටිකේදී භෞවිය භාවය මට මේ කරන්න පුළුවන් කියන විශ්වාසය උග්ඝාන මිත්‍යෙම එනවා. ඉතින් උග්ඝාන මිත්‍ය තමයි මේ ඉගෙන ගන්නවා කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ. ඉස්කෝලේ උගෙන ගන්නවා කියන එක තමයි උග්ඝා වචනේ. ඉතින් ඉගෙන ගන්න පුළුවන් මනුස්සයාට භාවනා කරන්න පුළුවන්. ඉගෙන ගන්න බැරි කාටත් භාවනා කරන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. නමුත් අභෞවිය පුද්ගලයව අඳුරන්න පුළුවන් මේකේ. මෙන්න මේ උග්ඝාන මිත්‍ය ගත්තට පස්සේ ඒ යෝගාචරික පරිකර්ම කරනවා. ටිකටෝ පරිකර්ම කරනවා කියන්නේ නැවත නැවත යොදවනවා. යොදව යොදව ඉන්නකොට ඒ උක්කානිමිත් ඇතුළට ඇසුර වැඩි වීම, කිට්ටු වීම, සමීප වීම, හරහා උච්ඡන්න වීම හරහා අර නීවරණ ධර්මයන් එන්න නැතුව හිතත් අරමුණ සමීප සම්බන්ධයට යනකොට අතරමැද හිතසක් නැති නිසා හිතවිලි වේදනා සද්ද නැහැ, නීවරණ නැහැ. හිත අරමුණත් එක්ක ආලිංගනයකට සමීප සම්බන්ධතාවයට සිප වෙළඳ ගැනීමකට යෑමක කියන උපචාර සමාධි කියලා. ගෙත ගෙතර කෙමිදුලට කොට වීමක් වගේ. ඉතින් එතකොට මේ යෝගාචරයට මේ අරමුණෙන් Tamanට ලැබෙන අනුග්‍රහය Taman ඒ අරමුණට දක්වන අනුග්‍රහයේ ප්‍රතිඵල පේන වෙලාව. අන්නේ උග්ඝහ නිමිත්ත නෑ ප්‍රතිභාග නිමිත්ත පහළ වීම භාවනා හිත අන්දමන්ද කරන සුළුයි. මොකද ඒ ඒ දෙකෙරෙහි ක්‍රියා කළ යුතු ආකාරය යෝගාවචරයට හිතලා ගන්න බෑ ඔබගේ පන්තිම ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතනදිත් ওই සමත ක්‍රමය සහ විපස්සනා ක්‍රම කියලා පොඩි වෙනසක් තියෙනවා. නමුත් මේ දේශනා මාතෘකාවෙන් පරිබහලෝ ගිහිල්ලා හරි කියන්න තියෙන්නේ මේ වෙලාවේ සතිය ධර්මයේ තියෙනවනම් අතිය ලැබිලා තියෙනවනම් අරසාවක් තියෙනවා. සතිය නැති වුණොත් ඉතින් යෝගාවචරය මේ අර මේ මෝඩ වටුව අවුතත් එක පොර බදන්නා වගේ යන්තම් හැදීගෙන හිතේ මේ ඇතිවෙච්ච උපචාර සමාධියත් එක්ක අනියන් සම්බන්ධකම් පවත්තන්න කියලා කඩා බිඳ ගන්න. අන්‍යව කඩා නොබිඳ ගන්න නම් ඒ විලාදී බොහෝ ප්‍රවේශමේ තත්ත ජාතානන් ධම්මාන නැත්තම් තේසං ඒව ධම්මාන. මේ මතුණා වූ උපචාර සමාධියේ මතුවෙන ධර්ම කොටස ටික ආශේවනා භාවිතා බහුලී කතා කරනවා මිස ඒවම නැවත ඇසුරු කරනවා මිස වඩනවා මිස බහුලීගත කරනවා මිස ඒකට හම්බෙන් හෝ තණ්හාවක් ඇති වෙන්න මාන්නයක් ඇති වෙන්න එහෙම නැත්නම් දෘෂ්ටියක් ගන්න ඉඩ නොතැබීම යෝගාචරකදී නිහතමානීත්වයට කියන්නේ යෝගාචරකදී නේ සූතමේ ඥානයට කියන්නේ යෝගාවචරකේ තියෙන සූදානම් ශරීරයත් එක්ක යන්න වෙනවා. ඒ ටික තමයි ඇත්තටම භාවනා ජීවිතේ ගුරු ගුරු ඇසුරේ සජීවීව කරලා බලලා ඉගෙන ගන්න තියෙන දේ. ආන්නේ විදිහට උපචාර සමාධියක් ඇති වුණාට පස්සේ ඒ යෝගාවචරයා සාමාන්‍ය ලොකු සංසීන කාලේ කියන දෙයක් තමයි Tamanට භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා හෝ එතන Taman නිවසේම හෝ නිසිපත භාවනා කරනකොට ඒ උපචාර සමාධි මට්ටමකට යන්න තරම් පින තියෙනවා නම් ඒ කියන්නේ උග්ඝා නිමිත්ත පහු කරලා ප්‍රතිභාග නිමිත්ත පත් කරගන්න තැනකට හිත ප්‍රබාසර වෙලා අරමුණත් එක්ක ඇසුරු කරන තැනට යනවනම් ඒ යෝගාවචරයා දරුවෙක් පිටට ආපු රාජමහේෂිකාවක් වගේ තමන්ගේ ඉරියව් කඩා ගන්න නැතුව සතිය මේ සීල කඩා ගන්න නැතුව දිනචරියාව කඩා ගන්න නැතුව නැවත නැවතත් ඒකම යෙදෙන්න ඕනේ. නිකන් සාමාන්‍යයෙන් කියනවා වෙනදා නාන වෙලාවටම නාන්න වෙනදා කන වෙලාවටම කන්න වෙනදා නිදා ගන්න වෙලාවට නිදා ගන්න. අරකම දින ගානක් යන්නරින්නේ කියලා. එතකොට තමයි අර ඒ උපචාර සමාධිය තැම්පත් වෙන්නේ. තැම්පත් වෙන වෙලාවේදී අනම්මනම් වැඩ කරන්න පටන් අරගත්තොත් මේ සෙල්ලක්කාර වැඩ බඩදරුවා මගනේ සෙල්ලක්කාරකම් කරන්න ගියොත් එහෙම ගබ්සා වෙනවා. මුල් කාලේදී ඒකට අවශ්‍ය මේ කිරිමවුළු සපේලා මේ බඩ දරුව රැක ගන්න ඕනේ. කිරිවදින ගොයමක නිතර හොයා බැලුවේ නැත්තම් මීයෝ කනවා, කක්කොට්ටෝ හාරලා වතුරුම වෙනවා. පස්කොඩලි වෙලා වතුරු මන්දු වෙලා කිරිවදින ගොයමට අපහසුයි. ඉතින් ගොවියා නිතරම අරස කරනවා. ඉතින් මෙතන තමයි යෝගාචරයගේ තරතුණා ගති යෝගාචර ගති ඉස්මතු වෙන තැන ඉස්මතු කරගත යුතු තැන හැබැයි හුඟක් වෙලාවට යෝගාචරය සෙල්ලක්කාර වෙනවා. එතෙන්දි සෙල්ලක්කාර වෙලා බෑ. එතෙන්දි බොහෝම සම්ප්‍රදානුකූලව අර දරුගපක් රකින්න මවක් වගේ අරසාකරනද කියනවා නිතරම මේ තත්ත්ව ජාතානන් ධම්මාන අනතිවත්තනට්ඨේ සම්පාංශනා කියලා සද්ධාව මේමත් වෙනවා එහෙම ප්‍රඥාමත් වෙනවා මේ දෙන්න එකිනෙක රණ්ඩු කරන්න දෙන්නේ නැතුව සද්ධා ප්‍රඥා සම කරගන්න සම කරගන්න ඕනේ මේ පැත්තේ සමාධියමත් වෙනවා මේ පැත්තේ වීර්යමත් වෙනවා වීර්ය වැඩිනොත් සමාධිය කැඩෙනවා සමාධිය වැඩිනොත් වීර්ය කැඩෙනවා මේ දෙක සමබර කරගන්න ඕනේ ආන්නේ විලියට සතිය දැනට ගියේ ඇතුළට ගත්ත මේ කට්ටිය ඇතුළට ආපු මේ සද්ධා විදේ සති සමාධි ප්‍රඥා කියන ධර්ම සමතුලනය කිරීමක් කරන්න වෙනවා බාහිර ලෝකෙන් <clears throat> හිත කපහැර. නැත්තම් අලුතෙන් ආය 아무තෝ <clears throat> ගෙට ගන්න ගත්තොත් සම්පූර්ණ අර තිබුණ එකලස කැඩෙනවා. ඉතින් මේ <clears throat> සාමාන්‍ය කියන එක නිසා මේ කාර්ය බහුල ජීවිතයක වක්කීමද අධික ජීවිතයක ගෘහස්ත ජීවිතයක කාමභෝගී ජීවිතයක මේ එකලස ගන්න බෑ කියන. ඒ නිසා තමයි කියන්නේ කැලේකට රින් ගන්නේ. එහෙම නැත්නම් එහෙම භාවනා කරන පිළිසෙක එකතු වෙන්නේ මේවා පිළිබඳ දැනුවත් වෙලා මේකට අනුග්‍රහ කරන්නයි කියලා. මේකට අනුග්‍රහ දෙකක් තියෙනවා. එකක් තමයි සමත අනුග්‍රහිතය අනිත් එක තමයි විපස්සනා අනුග්‍රහිතය. සමත අනුග්‍රහිතය හේංගවිතං කරන කතාවේදී විස්තර කරන්නේ පළභෝග දැම්මට පස්සේ ඒ පැල භෝගයට වෙලාවට වහින වැස බල්ලයි ගෝයා අපුරන්නේ ඒව කණු කැපිලා මතුවලා එනවත් එක්කම බිම තිබිච්ච වල් අනවශ්‍ය භෝග පැල භෝගට කියන්නේ ඒවට තනකොළ පැල ඒ අර වල් පැලත් එක තරගෙට තරගයක් දෙනවා ආන්නේ වෙලාවේදී වල් පැල බලවත් භෝග පැල දුර්වලයි සුකුමාරයි ඒ නිසා සටනෙන් ස්වභාවික සටනක් දුන්නොත් භෝගේ පරදිනවා තනකොළ වැටෙනවා ඒ නිසා ගොවියා මෙතනදී અભීතව ඉදිරිපත් කළා තනකොළ අතින් උගුරලා භෝගපැලයට පසලම් කරලා අතුරුයක් ගාමි අර සටනෙන් අතිරේක ලාභයක් කරන් දෙනවා භෝගෙට. මේකට කියනවා සමතනුගතයි කියලා. ඒ නිසා මේ යෝගාවචරය වෙලාවේදී අභ්‍යන්තර බාහිර වස්තු වල අනුග්‍රහ කටයුතු දේවල් ඉස්සරහ කරගෙන අනවශ්‍ය දේවල් අයින් කරන්න කටයුතු කිරීම ඇත්තටම කියනවා මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ සભ્યත්වයේ ඊටාමත් වැදගත් සම්නිස්ථානයි. මනුෂ්‍යෙක් මනුෂ්‍යෙක් වෙන තැන. එහෙම නැත්නම් සදාචාර සම්පන්න වෙන තැන. ආධ්‍යාත්මික වෙන තැන. ඉතින් මේක සමහර දවසෙන් දෙකෙන් කරනවා. සමහරුන්ට අවුරුදු ගණන් ජීවිත ගණන් යනවා. මේක තේරුම් ගන්න ඒ වටින දෙයක් හම්බෙච්චා මේ වටින දේ රැක ගන්න බෑ. එහෙම නැත්නම් කියනවා ධාතුන් වංශනාවක් හම්බෙච්චා මේක කුස්සිය හරි කක් කුස්සිය හරි තියලා බෑ. ඒකට කරඬුවක් හදලා උඩක තියලා හඳුන් දුන් අල්ලමේ විදුවත් කාට ධාතු වැඩේ ඉති නැත්නම් ධාතු අන්තරස්ථානය. ඒ නිසා ධාතුන් වංශල ලබාගත්තට රකින්න කියන එක ලේසි නෑ. ඒ වගේ තමන්ගේ ජීවිතේ මේ උපචාර සමාධිය ලැබුණාට පස්සේ මේ යෝගාචරය එක අයමේව ධම්මං අයමේව ධම්මාන ආසේවනා භාවිතා බහුලීකත ශාසනයක් තියෙන කාලේ අර හිතලා කරන්න බෑ. අපිට ඒ නිසා පච්ච රූපදේශ වාදයක් අවශ්‍යයි, ශාසනයක් අවශ්‍යයි, ඒ සුතමේ ඥානය අවශ්‍යයි. අනිතික හැදෙන්න නැමෙන්න, කීකරු වෙන්න, සුවච වෙන්න පුළුවන්කම ඕනේ. ආන්න එහෙම තියෙනවා මේක විනෝදාංශයක් වෙනවා. මොකද ඒක සුබේන සඳහන කරන්නේ. මේ උපචාර සමාජයත් වැඩෙනවා. අභ්‍යන්තර ජීවිතයත් උසස් තත්ත්වයකටපත් කරනවා ආර්ය තත්ත්වයටපත් කරනවා බාහිර ලෝකයට කරදර අඩු වෙනවා සීලෙමුත් අරසා වෙනවා සීලාචාර වෙනවා ඉතින් මේක පුරුෂ ධම්මසාරති ගුණයේ තියෙන සුවිශේෂී අවස්ථාව ඉතින් ඒක මේ පවරගෙන පටවගෙන කරනවා නම් සීල සමාධි ප්‍රඥා තුනේම වර්ධනයක් විතර හිට වෙනවා ආන්නේම උපචාර සමාධියේ ඉන්නකොට ඒ භාවිත බහුලීගත කිරීම හරිනම් ඒ යෝගාවචර හිත ප්‍රතිභාග නිමිත්තේ උපජ්ජන්තේ පකටි අස්සාස පස්සාසේ නිවත්තති කියලා කියනවා උපචාර සමාධියේ ඉපදිලා හරි ගිහිල්ලා ඒකම යම් ආකාරයට වැඩ කරගෙන යනවනම් ප්‍රකෘති ආස්වාද ප්‍රසවාසය අයින් වෙන්න පටන් ගන්නවා. එයා හිමීට කටයුත්ත සත්‍යයට සමාජයට බාර දීලා නිමිත්ත නැති වෙනවා. මෙතෙක් උදා කරගත්ත උපකාර කරගත්ත නිමිත්ත නැති වෙනවා. උපේක්ඛා සන්තහති ඒ වෙනුවට తත්‍රමංචත් උපේක්ඛා වෙවිලා භාවනා කරත් නැතත් නිමිත්ත තියනවා දැන්. ආරවණ නිමිත්ත නෙවෙයි. ප්‍රචාර සමාධිය තියනවා දැන්. එතනින් ගියාම මෙහෙවත් නැතත් සතිය තියෙනවා. එතකොට ආශස් ප්‍රසවාසයේ සංසිඳීමත් මේ උපචාර සමාජයේ මතුවීමත් අතර ආලෝක සංඥාවේ හොල්මනක් තියෙනවා. අරමුණ මෙහෙම තුනී වේගන යන්න යන්න උපේක්ෂාව එන්න එන්න පහසුකම නැත්තම් සැහැල්ලු ගතිය ආලෝකයේ එහෙම නැත්තම් හිත ප්‍රමෝදයටපත් වෙන ගතිය එනකොට යෝගාවචරය ආරසා විශ්සර කරගෙන ගියොත් කරන්න තියෙන්නේ පවතිනතා තියෙනතා හැකිතා ආනාපාන ගෙවෙන එකම බලන්න එකයි අර මතුවෙන ආලෝකයේ පිළිබඳව කුතුහල දනවන්න යට නරකයි ඒ ආලෝකයෙන් හිත අවශ්‍ය ගන්න යන්න නරකයි එහෙම කරන්නේ නැතුව පකත්‍යස්සා සපස්සාසේ චිත්තං නිවත්තති කියන විදිහට නිකන් හරියට නයිවිෂකාවුණයි ගහපතට නයි ගලක් තිබ්බහම ගලට විෂ ඇද්දනම් ගල වැටෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඒ ගල අල්ලලා තිනවයි කියලා කියන්නේ තව විසාදිනවා. ඒ නිසා යෝගාවචරය ගලේ වර ගලට දෙන්නේ නැතුව ගල හේතු කරලා තියන්න ඕනේ ගැලවෙන තැනට එනකම්. ගලවන්න යන්නත් තරකයි, ගලී වලට වැටෙන්න දෙන්නත් තරකයි උදව්වක් කරලා තියන්න ඕනේ බලාගෙන ගල මේ විශාලල ඉවරද කියලා. එහෙම නැත්නම් තවත් උපමාවක් කියනවා මේ කුඩල්ලා කනකොට කඩන්න ගියොත් විෂ එනවා. බීල වැටෙනකන් හිටියොත් ඇඟට විෂක් එන්නේ නැහැ කියලා. ඒ අනුන්ට බණ කිව්වට මන්නම් කඩනවා හැබැයි. මගේ ස්වභාවය නම් දකින්නකොට වැරඳා නමුත් කියනවා හැම වුණොත් මේ කුලල කාපේකේ විෂදල හිටිනවා විෂ හිටිනවා කියලා කතාවක් කියනවා. කෙසේ නමුත් මේකෙදී මේක තමයි යෝගාචර කියනවා අර්පණ උපචාර සමාධියේ දක්ෂතාවය කියලා කියන්නේ භාවිතා බහුලී කතා දක්ෂතාවය කියන්නේ ඒ උපචාර සමාධියේදී භක්ති අස්සසපස්සාසේ නිවත්තති උපේක්ඛා සම්ඨාති උපේක්ෂාට හිත වැටෙනවා ආශස්පස්සාචේ තුනි වෙනවා. ඒක හරියට මේ ඉර පායනකොට මේ දවස්වල හඳ ලීන වෙනවා. තරු නැතුව යනවා. අන්න ඒක වගේ දෙයක් අරුණෝත්ගමනයේදී සිදුවෙන මේ ඉරේ ප්‍රභාෂරය නිසා සඳාලෝකේ ලීන භාවයටපත් වීම සහ තරුවාලෝකේ නැපිට යාම සිද්ධ වෙනවා. මෙන්න මේ තඩමහරුවේදී මේ මේ හෙට්ටුවේදී යෝගාවචරය ක්‍රියා කරන්න ඕනේ ඇස්සත්තේ නමුත් අන්ධේ කුසේ කන් ඇත්තේ නමුත් බීර කුසේ දැනුම ඇත්තේ නමුත් ගොළුවේ කුසේ යමක් කළ හැක්කේ නමුත් කොරෙක්සේ වෙන මොනක් නැත්තම් මලමිණ්‍යක්ෂේ කටයුතු කරනවා. ඒ කියන්නේ යමක් නොකර මේ සිදුවෙනදී හේම කඩා ගන්න තු යන එක. ඉතින් ඒක මේ මම මේ විස්තර කරන්න ටිකක් විපස්සනා පැත්තෙන් උපදේශ අරගෙන සමත භාවනාවටත් එහෙම කියන්න පුළුවන්. අන්නේම හිතියොත් නිෂිනින්දේ මේ උපචාර සමාධිය ගිහිල්ලා අර පකත්‍ය ආස්වාස් පස්වාස් ගැළවීමත් උපේක්ෂාට වැටීමත් කියන එක උදාහරණයක් වශයෙන් කියන්නේ මේ වගේ වෙලාවක ඉර පායලා තියෙන තැනක් දකින්නකොට හිත උණුසුම් වෙනවා. නමුත් Taman ඉන්නේ තාම සීතල හේවණල්ලේ නම් Taman හිතනවා අනේ මට අර ඉර පායම තැනට යන්න නැත්තා. කියලා මෙතන ඉඳලා ඉර පායන තැනට යනකම් ඒ යෝගාචරය ගමන් කරන එක මේ උපචාර සමාධිය වගේ තමයි. දැන් හොඳට මේ ඉර පායන තැනට යන්න පුළුවන් මේ පයින් යන දුර. නමුත් දැනට ඉන්නේ සීතලේ යනකොට යනකොට යනකොට යා තේරෙනවා අර යන්නේ ප්‍රභාෂලේ ආරම්භ කරගෙන ප්‍රභාෂලට කිට් වෙනවා. කිට් යම් තැනක ප්‍රභාෂලට ඇතුල් වෙනවනේ. ඇතුල් වෙනකොට කය ආලෝකවත් වෙනවා, උණුසුම් වෙනවා, කෙලින්ම ඉර පේනවා. අර හෙවනේ ඉන්නකම් උණුසුම ප්‍රභාෂරය තියෙන බව පෙන්වන්නට ඉර පේන්නේ අතෙන් කිය ගමන් අන්නර කාරණා තුන ඉෂ්ට වෙනවා. ඒ වගේ යෝගාචර තේරෙන පටන් අර ගන්නවා ප්‍රයෝග සියල්ලක්ම නැතුව අර ගෙනිච්ච සත්‍යය සමාධිය එහෙම තියෙනවා. හැබැයි ආනපානේ එතකොට ලීන භාවයටපත් වෙලා සංවිලා ගිහිල්ලා. ඉතින් මේකට කියනවා මහත්ගත අර්පණා හිත කියලා. ආලෝකයට හිත රිංගනවා. ආන්නේම ගියාට පස්සේ ඒ අර්පණා හිතයි අර උපචාර එකයි අතර උපචාර සමාධිය හරියට අමයි දත්තා ඉන්න හොඳ පොහසත් හොඳ බුදලයක් දෙන්න බලාපොරොත්තු ඉන්නවා හැබැයි තාම දීලා නැහැ. අර්පණ සමාධිය කියලා කියන්නේ අමල දාතලා ඉඳද්දිම හෝ මේ පරිලෝකයේ බුදලේ සමන්ත සින්නේ උනා. බුද්ධියට ලක් වුණා. ඊට පස්සේ තමයි කැමති පරිදි පාවිච්චි කරන්න පුළුවන්. ආන්නේ වගේ තේ ප්‍රයෝග පටිපසම්බනේ වෙලා ඉබේම සත්‍ය සමාධිය පාවිච්චි තැනකට යනවා. ඉතින් මේකට කලින්ම යෝගාචරය ඒකට පුහුණු වෙනවා වගේ තමයි මේ උපචාර සමාධිය දක්වන භාවනාව නමුත් ඇත්ත වශයෙන්ම නම් ඒ උපචාර සමාධියේදී කොහොමද කටයුතු කරන්න ඕන කියන එක පළවෙනි වතාවට උපචාර සමාධිය ලැබෙනකොට යෝගාචරය දන්නෙත් නැහැ හොඳ දේ කරන්නෙත් නැහැ අවුල් කරගන්නවාමයි ඒකයි මේ බණ කියන්නේ හැබැයි මේ අවුල් කරාට ඉච්ඡිත හානියක් කරන්නේ පොඩි පොඩි කාලේ නාත් කිරීමක් කරනවා පස්සේ තමයි යෝගාචරය මේ තමන්ම උපයාගත් ධර්ම වලට තමන්ම කරු කිරීම හැර පරිබාහිර වෙන කරන දෙයක් නැහැ. ඒ නිසා උපචාර සමාධියට එනකොට උපචාර සමාධිය සම්පූර්ණ වෙනකොට අර්පණ සමාධියට යනකොට මේ ඔක්කොම ඉතාමත්ම සූක්ෂම කණ්ණාඩියකින් බලනවා වගේ චීන කණ්ණාඩියකින් බලනවා වගේ තමන්ගේම අත්දැකීමට හොඳට විමසන්න ඕනේ දාන්නේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි සැරේ. එහෙම නැත්නම් හොඳට බණක් ඇහිලා උනන්දු වෙච්ච වෙලාවට. එහෙම නැත්නම් වරද්දලා ආය හදන වෙලාවට. එතකොට මේ යෝගාවචරය අර්පණ කෞසල්‍ය දිනු කරනවා. දිනු කළා අර්පණාවේ. අර ඇතුළට ගියාට පස්සේ දැන් ඒක උපයාගත්තා. දැන් පින තියෙනවා. බුද්ධියට සින්න වුණා. දැන් ඒක ඔප්පු ලියන කටයුත්ත වගේ වශීතා පුහුණුව කියලා එකක් තියෙනවා. ඒ වශීතා පුහුණුව හොඳ තල තුනකවක්. ඒක හරියට බූදලේ නොතාරිස් කෙනෙක් ළඟට ගිහිල්ලා ලියලා ඔප්පු අතර ගන්නවා වගේ ලැබිච්ච ඒ සමාධිය අර්පණාව හොඳට තහවුරු කර ගැනීමට මේ තේරවාද ක්‍රමේ වශීතා පහක් සඳහන් කරනවා. ඒ වශීතා පහත් එක්ක පහේ කට්ටල තුනක් අපිට ඉගෙන ගන්න වෙනවා. එක වහේ කට්ටල තමයි වශීතා පහ. දෙක තමයි මේ වශීතා පහේ අන්තිමට පුරුදු කරන ධානාංග පහ. ඒ වගේම දිනු පුරුදු කර ගන්න වෙනවා භාවනාදී කටයුතු කරන ඉන්දිය ධර්ම පහ. ඒ වගේම මේ විදිහට භාවනාව පහේ පන්තියට සමත් වුණා වගේ දැන් පහේව තමයි වැඩ කරන්න පටන් ගන්න. අන්නේ වශීතා පහේ ඉස්ලාම තියෙන සමාපජ්ජන වශී කියලා තමන්ගේ භාවනා කරගෙන යනකොට උපචාර සමාධියට යනකොට දැන් ඉතින් අරමුණ හොඳටම හැදෙනවා. හොඳටම මූණට මූණ දාලා තියාගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ ඉස්තර නම් උනේ අර පකති ආස්වාස ප්‍රසාසයේ චිත්තං නිවත්තති උපේක්ඛා සංඛාති කියන එක gediyak හොඳට ගහේ ඉදලා හුලකට වැටිච්ච එක. ඒකට හොඳට ගහ gediye ඉදලා. දැන් යෝගාවචරය අනික් මේ ඒ පළවලේ අනිත් ඔක්කොම gedi කිරිවැටිලා තියෙන බව දැනගෙන කැමැතිනම් බිමට වැටලා තුවාල වෙන්න දෙන්නකෝ ගහෙන් කඩලා ගෙනල්ලා පොඩ්ඩක් දුම් ගහලා කිරි ඔක්කොම එක සැරේ ඉදව ගන්න පුළුවන්. අන්න වගේ ආවර්ජන වශී කියලා කියන්නේ හිත විහිං අර්පණාට යන්න ඉස්සර වෙලා හොඳටම සමාධිය ආපෙලාදී අදිෂ්ඨාන කරනවා මට මේ මේ මේ මේ කියන කතාව නම් ප්‍රථම ධානයේට නැත්නම් මේ ආලෝකයට හිත ඇතුල් වේවා කියලා. එතකොට ස්වභාවයෙන් නෙවෙයි අදිෂ්ඨාන කරපු වෙලාවට සමවදින්න පුළුවන් හැකියාවට කියනවා අදිත්‍ථාන වශීතාවය කියලා. තමන් ඕනෙලාට යන්න පුළුවන්. ඉතින් ඒකට හරියට සුදුසු තැනදී අදිෂ්ඨාන කෙරුවේ නැත්නම් අදිෂ්ඨාන ශක්තිය දුර්වල වෙලා මට යන්නේ නැහැ හිත. එතකොට තමන්ගේ හිත වැටෙනවා භාවනාවට පසුබෑමක් වෙනවා. මේ අදිෂ්ඨාන වාසිය පිළිබඳව හොඳ නිදර්ශනයක් <clears throat> ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ දුන්නා. හුඟ දෙනෙක් ඒ ස්වාමීන් වහන්සේට බයිනෝ මේ සමතය දන්නෙත් නැහැ සමතය කරන්නෙත් නැහැ. මහ ලොකුට මේ සුද්ධ විපස්සනා ගැන කතා කරන කෙනා නමුත් හොඳටම දැක තියාන්නේ මේ කට්ටිය දෙකම පප්පල. හොඳටම දෙකම දන්නවා. නමුත් මේ අර ගියත් එක්ක වැඩ කරන නිසා ගියන්න ගැළපෙන නිසා සාපිපසන සමාධිය කියලා දුන්නට සම සමාධිය හොදට දාන්න. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියන මේ අදිෂ්ඨාන වාසිය කොහොමද කියනවනම් ගේල් මැද්දක ගම් මැද්දක තියෙන උස ගහක් කපන්න හදනකොට ඒ මිනිස්සයෝ ගහ වැටෙන්න ඕනේ පැත්ත කල්ලාතු අදිෂ්ඨාන කරනවා. මේ පැත්තට වැටෙනවා කියලා. මේ පැත්තට આવොත් මේ භූගාලා පාළු වෙනවා. ඒ නිසා ගහ වැටෙන්න ඕන මේ පැත්තටයි කියලා කලින්ම ගහට ගිහිල්ලා කරටියට ලණුවක් දාලා වට ගන්න ඕන පැත්තට ගහල්ලා බඳිනවා. ඒක ගහ හයියෙන් තෙදි කරන්න ඕන. ගහ මගටි කපලා දැන් මේ ඕන පැත්තට වට ගන්න කියලා නැග්ගොත් ගහත් එක්ක මිනිහත් වැටලා මිනිහත් ඉවරලා. ඒ නිසා ගහ හයියට තෙදි ලණුව දා ගන්න. ලණුව දාලා ලණුව හිර කරලා තියාගන්න ඕනේ. අවශ්‍ය පැත්තට ලණුව හිර කරලා ඊට පස්සේ ගහ කපනවා. ගහ කපලා ওই ගස්ඨපුන් කාර්යය දන්නවා ගහ කතා කරනවා කියලා එකක් තියෙනවා. ගහ කතා කරනවා කියලා කියන්නේ අවුල් පාෂේ ගහේ මේ කට්ට කපාන කපාන යනකොට ගහ චර්චර ගන්න ගන්නවා. චර්චර ගන්න යනකම් කඹේට බර දාන්නේ ගහ චර්චර ගාවට පස්සේ කපන්නේත් නැහැ. චර්චර ගාපුවසේ ගහෙන් කඹේ තමයි ගන්නෙ. ඒකට ගහ කීකර වෙලා බලකුක්ෙක් වාගේ Taman දිහාට එනවා. ගහ එච්චර කපන්නේ ඉස්සර වෙලා කතා කරන්න ඉස්සෙල්ලා කඹේ දානකොට කඹේ කැඩුනොත් ගහ යන්නේ අනිත් පැත්තට. ඒ වගේම කඹෙන් ගන්න නැතුව චර්චර ගාවතියදී කැපුවොත් ඒ කඹේට අහන්නේ ගහ වැටෙනවා. අපි මේ හැපැත්තේ ගහක් කරනවා. මනුස්සයා කඹෙත් දාලා තිබ්බා. කපලක් තිබුණා මට ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ හරි කියලා. මම ඒක කන්දේ නගනකොට කඹේ ලිලා නැගී ගහවා. ආපුවා වතුර සම්පූර්ණ පුරලා තිබුණ ටැංකියකට වැදුනේ දබ්බස් ගාලා දීලාපු ගෙඩියකට වැටෙනා වගේ වතුර ගලාගෙන යන්න පටන් අරගත්තා යාන්තමට බුද්ධිඥානසික ප්‍රාකාරය බේරුණා. ගහ කපල වැඩි. ගහේ කඹේ එල්ලෙනකොටම ගහවා. ඉතින් අරසාට මම පැන්නා මම පිටවල ධම්මරන් සාමුසුත් හිටියා. තවටින් ඒ ඔක්කොම ලයට වෙනවා. ගහකිල්ල වැටලා වතුරට ඇඟිලි. ඒ නිසා ඒ ගහ කඩලයි ගන්න ඕනේ. ගහ කඩන්න මන්ට වැඩි කැපුවොත් ගහ කිය කම්බේට කී කරුනේ. ආන් ඒ වගේ අවශ්‍ය සමාධිය ආවට පස්සේ හරියටම අවශ්‍ය සමාධිය ආවට පස්සේ මගේ හිත මේ පුරුදු සමාධියටපත් වේවා කියලා අදිෂ්ඨාන කරන එක නිකන් බල්ලෙක් ඉජු ඉජු කෙනෙකුට ගන්න පුරුදු කරනවා වගේ. බල්ලෙක් මේ කතා කරනකොට අහුම්කන් දෙන්න පුරුදු කරනවා වගේ. හක්කෙක් නාශරණට පුරුදු කරනවා වගේ. අශ්වය පුරුදු කරනවා වගේ වැඩ. ඉතින් මේ නැත්තම් වෙන විදිහට කරන උපචාර සමාධිය වල්බල්ලෙක් වගේ. අර්පණ සමාධිය අපි හදා ගන්න ඕන gedara ඇති කරන බල්ලෙක් වගේ. ඉංජු ඉංජු කියනකොට එන්න. නැත්තම් වල්ලස්වේ පුරුදු කරනවා වගේ. ඉතින් ගිය පාරත් මං ජර්මනියට ගියාට පස්සේ කියනවා අශ්වය කරන් දෙන්නා කියලා කිව්වලු කෙනෙක් පුරුදු කරනවා කියන එක අශ්වයට වැඩි ගණන්. අශ්වය පුරුදු කරනවා කියන එක අශ්වය ගන්නට වැඩි වැඩක් ගන්න. ඒ වගේ තමයි අපිට මේ ඇතිවෙච්ච සමාධිය වශී කර ගැනීම සඳහා සම්මාපජන වශී හරි අමාරුයි. මම දැක්කා ඔය අපතන බෝඩ් එකේ දාලා තුන එකපාරක් මේ රබින්ද්‍රනාත් tagore කියලා තියුණා මේ මිනිසයා ඉස්ලාම ආශ්‍රය පුරුදු කරගත්තා. ඊට පස්සේ බල්ල පුරුදු කරුවා. ඊට පස්සේ වාහන ආශ්‍රයන එතන ගම අභ්‍යවකාශයන පුරුදු කර නමුත් ඌට ඌව පුරුදු කරගන්න තාම බැරිලා ඉන්නවා. මනුෂ්‍යට මනුෂ්‍යයා පුරුදු කරන්න බෑ. ඌ වල්සත්තු පුරුදු කරන්න දන්නවා. මේ බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ තමන්ට තමන්ම පුරුදු කරලා මේ සමාධි ධර්මය කියනකොට ඒකට මට යන්න ඇතුල් වෙන්න පුළුවන් කට කියලා සමාපච්චන වශයෙන් කියලා. ඉතින් ඒක කරන්න නම් සමාධය කියන එක සමාධිය කියන එක මේ දවල්ට කනවා රැයට කනවා තරමට හුරු කරගන්න ඕනේ. හුරු කරලා තමයි කැමැති වෙලාවට යන්න පුළුවන්කම සමාපච්චන වශයෙන්. ඉතින් ඒකට ගියාම ඒකේ ආකර්ෂණ ශක්තියක් තියෙනවා. ඒකේ තියෙන කාන්දා ශක්තිය. ඉතින් ඒ නිසා ගියාම ඇලි ගලි ඉන්නවා. අර පොණ්ඩ පටන් ගත්ත මනුස්සයා පොඩ්ඩක් පටන් අරගත්ත පස්සේ අන්තිමට බේරුම් ගන්න බේරුම් තේරු කරන්න බට බොනවා වගේ සීමාව නැති කරන්න. ඒ නිසා ඒකට උත්හාන වශීතාවය කියලා එකක් තියෙනවා. විනා සුදුසු වෙලාවදී නැගිටින්න පුළුවන් කම. මිතාම මනාපයි ප්‍රියයි ඇලි ගලි ඉඳ හිතෙනවා. නමුත් උත්හාන වශය හදන්න ඕනේ. කොච්චර මෙහෙට වුණත් කැමැති කරන්න එළියට එන්න. ඉතින් ඒක නිසා ඒ උත්හාන වශය ක්‍රම දෙකකට කරන්න පුළුවන්. එකක් තමයි සමාපජන වශයත් එක්කම මම හිත මේ සමාධියටපත් වේවා මට මෙච්චර වෙලාවකින් ගොඩේට ලැබේවා කියලා ඒ වාදිස්ථාන්තික මේකවර කරතයි. එහෙම නැත්නම් ඒකට ඇහිලා සෙල්ලක්කාරය සමාධිය ඇතුළට ගිහිල්ලා සමාධියේ හොඳට ආකර්ෂණ ශක්තියක නිකාන්ත ශක්තිය ඉඳදී මට මගේ හිත දැන් සමාධියෙන් නැගිටිවා කියලා අධිෂ්ඨාන කරනවා. එතකොටත් හිත ආයසරයක් උපචාර සමාධියට වැටෙනවා නීවරණ ටිකක් ඉටු කරනවා ධානාංග දුර්වල වෙනවා වෙනසක් ඇති වෙනවා ඉතින් මේ දෙක තමයි උත්තානේසා සමාපච්චනය සහ උත්ථානය කියන දෙක ඉස්ලාම යෝගාවචරය අර සමාධිය ඇති කරගෙන එක පරියන්කදී තමයි හත අට සැරේ පුරුදු කරනවා. එතන සමාහලට එක පරියන්ක එක සැරේ පුරුදු කරනවා. ඉතින් මේ විදිහට උත්ථාන වශයෙන් ආදිත්‍ය සමාපච්චන දෙක පුරුදු කරනකොට සමාධියට හානි කරනවා. අර මෙතේ කරන කිය සමාධියට හානි වෙනවා. ඉතින් ඒක නිසා යෝගාවචරය මේක කරන්න ඕනේ සමාධියත් වැඩෙන ගමන් ලදලත වෙලාවේ සෙල්ලම් කරන්න ඕනේ. බල්ලා පුරුදු කරනවා වගේ. එචා උත්ථානේ සමාපජ්ජනේ දෙකේදී හොඳට සමාධිය තියනවා කියන විශ්වාසය ඇති වෙලා තමයි කරන්නේ. ඊට පස්සේ පුළුවන් අධිඨාන වශයෙන් කරන්න මට මේ මගේ හිත මේ වෙලාවට සමවදීවා විනාඩි 5කින් අවදි වේවා. ඊට පස්සේ විනාඩි 10කින් අවදි වේවා 15කින් අවදි වේවා 20කින් අවදි වේවා කියලා අදිෂ්ඨාන කරන කාලේ හරියට ලාම් එක තිබ්බා වගේ මේ තීන්දුව කරන වෙලාවෙන් නැගිටින්න හදන්න පුළුවන්. ඒක හදනකොට ලොකු සාමිනාචේ කියූප එකක් තමයි මේ යෝගාචරය තියෙන ප්‍රශස්ත සමාධිය කියලා එකක්. එයාට තියෙනවා මන්ට ඉන්න පුළුවන් විනාඩි 30යි නම්. අපි මේ අදිෂ්ඨාන වශය කරන්නේ 32ට පුරුදු කරන්න, 33ට පුරුදු කරන්න, 34ට පුරුදු කරන්න, 35ට පුරුදු කරන්න. ඒක තමයි අර අදිෂ්ඨාන නිසා ටික ටික ටික ටික සමාධිය වැඩෙනවා. නමුත් යෝගාවචරය 30ක ප්‍රසස්ත සමාධියක් තියේදී පැයකට අදිෂ්ඨාන කරාට යන්නේ නැහැ. එතකොට විනාඩි 30න් පස්සේ හිත අකි කර වෙනවා. සමාධිය තමගේ ප්‍රකෘති ඉවරයි. අදිෂ්ඨානේ තියෙන. එතකොට අදිෂ්ඨානේ පරදිනවා. අදිෂ්ඨානය දුර්වල වෙනවා යෝගාචරයේ හිත වැටෙනවා. ඒ නිසා අදිෂ්ඨාන කරන්න ඕනේ ප්‍රායෝගිකව. තව පැත්තක් කියනවා තමන්ට 30කට අදිෂ්ඨාන කරුවයි කියනවා. 30 හිටින්නේ නැහැ. හැබැයි සමාධිය තියෙනවා. එහෙමනම් මේ යෝගාචර දැනගන්න 30 වැඩි 25ට දාලා බලන්න ඕනේ. නැත්නම් 20ට දාලා බලන්න ඕනේ. නැත්නම් හරියට වෙලාවට ඇහින්නේ නැහැ. නැත්නම් වෙලාවට ගන්නෙ නැහැ. මේ අපි ඔය හිප්නොටයිස් කරනකොට දෙන self suggestion එක වගේ Tamanටම තියෙන අහන්න නැත්නම් කාලය අඩු කරන්න කියනවා. අඩු කර කර අඩු කර එක විනාඩියට දෙකට කරලා කරලා ඒ වෙලාවට තමයි ඔරලෝසුවක් ළඟ තියාගෙන ඇස් දෙක ඇරලා <clears throat> හරියට ඒ විනාඩි දෙක වැඩ කරන මට්ටමට ආවට පස්සේ තමයි ටික ටික ටික ටික වැඩි කරන්න යන්නේ යම් තැනකදී අහුම්කම් දෙන්නේ නැතුව ගියා නම් එතෙන් දින ගන්න මේක තමයි ප්‍රශස්ත සමාධිය. මගේ ප්‍රශස්තය මෙච්චරයි. නමුත් ප්‍රශස්ත සමාධිය සමානට උදේ කාලේ වැඩි දවල් අඩුයි. සමහරට මහමෙ වුණාට ගිහිල්ලා සමාධි පුදු පිළිම ගාව ඉන්නකොට වැඩි. ඒ හරක් මරන තැනට ගියාම අඩුයි. ඒව හොඳට ඊට පස්සේ යෝගාවචරය අර වශී හරහා බහුලීගත කරනවා අදිෂ්ඨාන වශයෙන්. එතකොට සමාපජන වශයෙන් අදිෂ්ඨාන වශයෙන් උත්ථාන වශයෙන් කියලා කියන්නේ කැමැතිලාට ඇතුල් වෙන්න පුළුවන්කම කැමැතිලාට පිට වෙන්න පුළුවන්කම කැමැති කාලයක් ඉන්න පුළුවන්කම. ඉතින් මේ දේ මේ තුනම පුරුදු කරාට පස්සේ ආවජන වශී කරන්න කියනවා. මම විනාඩි 5 හොඳට සමාධිය හදනවා. හදලා ඕන වෙලාවක මේකට ඇතුළට යන්න පුළුවන් විදිහ අපි නිකන් කියනවනම් ඒ සමිතියේ ස්ථිර සමාජිකත්වයක් ගන්නවා. අපිට ඕන වෙලාවක යන්න පුළුවන්. දැන් නිසරණවන්නේට අපි ඉන්න දෙන්නේ 12 ඉඳලා එකමාර වෙනකන්නේ. ඉතින් කවුරු හරි ආපු ගමන් ඉතින් පල්ලෙහා ඉන්න කට්ටිය කඩපයින්. එහා මේ වෙලාව යන්න බෑ අරකයි මේක. ඉතින් මේසු දන්නේ නැති වෙච්චාම වැඳලා පල්ලෙහා ඉන්න කට්ටියට වැඳලා යනවා උඩින් ඉන්න කට්ටියට වැඳින්න බැහැ. ඒකල කියලා කියන බෑ කියලා දවසක් දෙකක් ඇවිල්ලා අපි මහත්වෝ මේ ආවේ අට පිළිකා පූජා කරන්න නැත්නම් රුපියල් ලක්ෂයක් දෙන්න කැමති කිව්වොත් ආ එහෙමනම් 12 මාර පෙන්නන්න කමන්නේ ගිහිල්ලා මහමුතු හම්බුනට කමන්නේ මොකද අත ගැස්මක් කට ගැස්මක් තියෙනවනේ කොහොම දෙක තුනක් දුන්නාට පස්සේ රෑ 12 මාට උනත් දෙන්න දෙනවා ඒක ඉතින් කොතනත් ඇති ඒ මොකද ඒකේ සමාජිකය දැන් ඇතුළ පිට දන්නවා Taman ඕන නම් අර නිලධාරි අස් කරන්න පුළුවන් ඊට පස්සේ අර නිලධාරි අස් කරන්න පුළුවන් එහෙම දෙයක් තියෙනවා. අන්න ඒ වගේ මේ ඒ තන ඇසුරු කරන එක තමයි මේ වශී කරගන්නවා කියන්නේ. ඔය ධම්මසුනෙත් ගිහි කාලේ ඇවිල්ලා අපේලාවේදී බලංගොඩ ආනන්ද මහත්තයා හම්බු කියලා තියෙනවා. මහත්තයා අහන ප්‍රශ්නට උත්තර දෙන්න මට තේරෙන්නේ නැහැ. මහත්තයා මීසිකල ඉන්න ලොකු හම්බු කෙනෙක් කියලා අහන්නේ කියලා. ඉතින් හාමුදුරුවන්ට යන්න බයයි අපි කොහොමදත් ඒ කාලේ මොකද චර්යාව බුද්ධ ධර්මයේ නෙමෙයි අපි තිබුණේ. ඒ වන්සගෙත් එහෙම තමයි. ඉතින් කොහමද ඇවිල්ලා තියෙන පල්ලියට ආඩවසුලා හේම ස්වාමීන් වහන්සේ හම්බෙන්න බෑ. මේ දැන් වෙලා ගිහිල්ලා ඉවරලු. එමිණියා ගෙදර ගිහිල්ලා මල්ලියට කිව්වලු මෙමය ගියා. මේ යන්න දුන්නා. ඊට පස්සේ උඹ අයියා වෙලා වාගෙන ආවෙ නැති කියලා වළු. අනේ ඒකත් බැරිුණා. ඊට පස්සේ දවසාවට කිව්වලු මං එද කිව්වනේ මාතර මෙන්න මේ අහවල් වෙලාවට එන්න ඕනේ කියලා. ඊට පස්සේ දවසට වෙලාවට ගියාට පස්සේ කිව්වලු මොකක්ද නීතිය. ඊට පස්සේ කළා තාමුසලාගේ හාමුදුර රත්තරන් දොයි. තමුසේ මං උඩට කියලා මොනව කරන්නද? කරන මගුලක් කරනවා කියලා ආලු උඩාට. දැන් ඒක ලියන මහත්තයා කර වන බලන්න හිටියා. ඇවිල්ලා මෙතන ඔය මේ ශීපාලිකා ගාගාව ඉති හිටගෙන ඉන්නවලු කවුරුවක්වත් නැතුව ලොකු සාහිත්‍ය කතා කරා. කේමනන්ද ස්වාමීන් වහන්සේ අර පත්කරේ රෝල් ගහන කීස ගහන ලොකු සාහිත්‍ය ළඟට වෙස්සමක් කරගෙන ඇවිල්ලා තියෙනවා හැන්දෑවේ. ඇවිල්ලා බලනකොට මේ මහත්තයා රවුල පිටින් ඉන්නවලු අතර. මූණ දිහා මෙහෙම බලලා ගියාලු. ගිහිල්ලා ලොකු සාංශ කියනවා ආපහු යනකොට පැයක් විතර සාවිතලා අර විදිහටම ඉන්නවලු. ඒකලු මහත්යෝ මේ මොකද මෙතන? මෙතන වහන්සේලාගේ ලොකු ආමර කෙනෙක් ඉන්නවා කියලා වළු. ඉන්නවයි කිව්වලු. මට හම්බෙන්න බැරිද කිව්වලු. කලින් කියලා දාවි කිව්වලු. එතකොට මම ටිකක් අද වුණා. ඊට පස්සේ කිව්වලු නෑ කියලා. හොඳයි බලන්නම්කෝ කියලා ලොකු සාංශාරිවලු රවිලෙක් අවිල්ල ඉන්නවා. මොකද කියන්නේ කියලා. ලොකු සාංශ කිව්වලු මේ කමක් නැින්ද කියන්නේ කියලා. ඊට පස්සේ කතා කරලා ප්‍රශ්න කෙරුවට පස්සේ ලොකු සංසය කියලා තියෙනවා මේ මහත්ව ප්‍රශ්න විසඳන්න කොහොම බෑ සිල් අරගෙන ඔකේ තනක නතර වෙලා ටික කාලයක් මහානදම් පුරනකොට තමයි ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා අර මනුස්සයාට දුන්න gediy පිටින්ම ආය මොකද නම් ගොඩ එන්න බැරි වෙන්න තියලා තමයි පැවිදි කරගත්තේ ඉතින් මම කියන්නේ ඒ වගේ ලොකු ස්වාමීන් වහන්සේ ගාවට යනකොට ඉස්සල්ලාම ප්‍රතික්ෂේප වෙනවා දෙක තුන හතර ගිහිලා ඒක වගලා ගන්නවා කියලා එකක් තියෙනවා වශී කර ගන්නවා කියලා එකක් තියෙනවා ඒක යාලු කර ගන්නවා. ආන්න මේ වැඩ පිළිවෙල ඉතින් මේ පිරමිඩ් නිසා මම කියන්නේ ඉතින් පාවොක්සයිඩ් වුණත් කියනවලු මේ කිල්ලෙක් යාලු කරගන්න හැටි දන්නේ නැති. එච්චරයි ක්‍රමය. සමාජය යාලු කරගන්නවා කියලා කියන්නේ කිල්ලෙක් යාලු කරගන්නවා වගේ. ඉතින් ඒකට අම්මගේ තාත්තෙන් අහන්න යන්නේ නැහනේ. පන්ති ටීචරෙන් අහන්න යන්නේ නැහනේ. වටේ ඉන්න කොල්ලෝ ටික තමයි ක්‍රමයේ කියලා දෙන්නේ. ලංකාවේ ලිංගික අධ්‍යාපනයේ තන්නේ කරම යාළුවක් අතින් යන්නේ. භාවනාවෙත් එච්චරයි. භාවනාවේ කිසිම තැනක මේව පොත්වල ලියන්න බෑ. භාවනා කරපු කෙනා කියලා දෙනවා සමාධිය තිබුණට කැමැති වෙලාවට එන්න බැන්නම් කැමැති වෙලාවට යන්න බැන්නම් කැමැති වෙලාවක අධිෂ්ඨාන කරන්න බැරි නම් මේ සමාධිය අධිෂ්ඨේ වශයක් නැහැ. දැන් මේ තුන පුරුදු කරාට පස්සේ යෝගාවචරය විනාඩි 10කට අපි මෙහෙම කියමු විනාඩි 30ක් ඉන්න පුළුවන් ප්‍රශස්ත සමාධියක් තියෙන යෝගාවචරය කියමු. එයාට ඊගා වශයෙන් පුරුදු කරනනම් එයා කරන්න විනාඩි 30කට හැකියාව තියෙදි විනාඩි 10කට අදිෂ්ඨාන කරනවා. මගේ හිත විනාඩි 10කට අරමුණට නැත්තම් ධ්‍යාන සමාධිය වගේ. ඒකට තමයි හිත බොහොම කමනාපේ පයින්. මෙන්න අදිෂ්ඨාන නිසා විනාඩි 10ක් නැගිටිනවා. හැබැයි තාම හිතේ සමාධි ආකර්ෂණයේ තියෙනවා. නමුත් උත්හානේ වෙනවා. ඊට පස්සේ යෝගාවචරය එතන ඉඳගෙන අර ධ්‍යානයේ තිබුණ හිත ආවර්ජනය කරලා බලනවා. දැන් මගේ හිත කෙලෙස්. දැන් මගේ හිතේ නීවරණ ධර්ම තියෙනවා. දැන් මගේ හිතේ ධානාංග අඩුයි. එතකොට මම දැන් විනාඩි 10 ඉන්න වෙලාවේදී කොහොමද මගේ හිත තිබ්බේ කියලා? එතකොට අර විනාඩි 10 උෂ්ණතාව තියෙනවනේ. ඒ ගැම්ම ඒකේ ඉඳගෙන නැවත සලකා බැලීම අදිෂ්ඨාන ආවර්ජන වශයෙන් කියලා කියන ආවර්ජනය කළ බලන. එතකොට තේරෙනවා මේ උපචාර සමාධිය සහ අර්පණ සමාධිය අතර වෙනස. මෙතෙක් කළ උපචාරෙහි අර්පණාව හිටියේ දැන් ආයි උපචාරයට ඇවිල්ලා ගෙට ගිහිල්ලා මිදුලට ඇවිලා ඒකේ දිහා බලනවා. නැත්තම් ගිය ඇතුළ බලනවා. ආන්නේ වගේ කරන ආවර්ජන වශයෙන් කියනවා. එතකොට යෝගාචර තේනවා ඒක ඇතුළේ තියෙන ආකර්ෂණ ශක්තිය ප්‍රභාස්වරය විනාරුණ්ඩ පණින් නැති ගතිය මේ ටික ඔක්කොම පොදියට පේනවා. ඊට පස්සේ ආවර්ජනය කරලා ඒ ආවර්ජනය කරපු චිත්ත ප්‍රවෘත්ති ඇතුළේ තියෙන ධානාංග ටික මේ විතක්ක මේ ਵਿਚාරය මේ පීති සුඛ ඒකාග්‍රතාව කියලා එක එකක් පතුරු ගහලා බැලීමට කියන පච්ච වෙක්කන වශය කියලා ධ්‍යානෙට ගියා නැගිට්ටා නැගිටලා තාම ඒ ධ්‍යාන උෂ්ණ තියෙද්දිම සමාධිය තියෙද්දිම ධ්‍යානයේදී පවතින අරමුණටම එහෙම නැත්නම් මේ අර්පණා සමාධියටම නැත්නම් උපචාර පටිග්ග ප්‍රතිභාග නිමිත්තටමයි හිත යන්නේ වෙලා වෙන තැනකට හිත යන්නේ ඒකට ඒ විතක්ක ශක්තිය තේරෙනවා ඊට පස්සේ ਵਿਚාරය දන්නවා හිත පිටපැන්නා නෙවෙයි ධ්‍යානෙමයි හිටියේ කියලා. කියන්නේ බිමසුන් නුවණක් තියෙනවා. අර නිකන් ගිහිල්ලා එනව නෙවෙයි. ඊට පස්සේ මේ නිසා කීකරු කොහිතරමුන්ට යන නිසා ඇතිවෙනා වූ ප්‍රීතිය ප්‍රමෝදේ තේරෙනවා. එතකොට ආනාපාන සතියේ තියෙන සාන්තෝචේව පනීතෝච සුකෝච විහාරෝච කියන සාන්ත ප්‍රනීත භාවය සුඛයක් විදිහට තේරෙනවා. හිත ඒකාග්‍ර වෙනවා. එතකොට මේ චෛතසික ධර්ම හිතින් වෙන් කර කර බැලීමට කියන පච්ච වෙක්කන වශයෙන් කියලා. සමහර පොත්වල මේ ආවජන පච්චවේකන කියන දෙක මාරු කරලා තර්ථකතන දෙනවා. පච්චවේකණිය කියලා කියන්නේ අවත සලකා බැලීම, ආවර්ජනය කියලා කියන්නේ ඒක ඇතුළේ තියෙන ධානාංග වෙන්කර බැලීම කියන මේ පහ. ඉතින් මේ පහේදීම සමාධිය කැඩෙනවා. සමාධියට බාධා වෙනවා. නමුත් වශී කරගත්තේ නැත්තම් ඉස්සරහදී තමන්ට කැමැති පරිදි බැරි කරගන්න යන්න බැරි කටයුතු වෙනවා. ඒ නිසා මේ මේ නිසන්න වනේ වගේ තැන්වල ලොකු සාංශලා ඉන්න කාලේ ධ්‍යාන භාවනා කරන නැත්නම් සමත භාවනා කරන එකනට භාවනාවට හොඳට පුරුදු කරලා බොහෝ කාලයක් මේක වශී කිරීමට යනවා. මොකද යෝගාචරය ඒ වෙනුවට හරිය කැමති දෙවෙනි ධ්‍යානට යන්න දෙන්නේ ඒක හරියට ඩ්‍රයිවිං කුරුදු කරනකොට පළවෙනි ගියර එකේම බොහෝ කාලයක් පුරුදු කරනවා දීර්ඝට දානවා ගන්නවා නැතර කරනවා ආයෙ දානවා ගන්නවා උහුමම කරලා කරලා තමයි මොකද ඉක්මනට යන්න දඟලන ගැටේ නිසා සකන් ගියරකට දාන්න හදනවා නමුත් ෆස්ට් එකේ වාහනේ නොකර ගන්න නැතුව ස්ටාර්ට් කරගන්න එක ඊට පස්සේ ගිහිල්ලා හරියට වෙලාදී නැතර කරන එක මේ ෆස්ට් ගියර එකේ හොඳට පුරුදු කරලා තමයි සකන් එකට දාන්නේ ඒක වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් හිතුවක් ගන්න තාත්තගේ වාහනේ හොරකම් කරලා පදිනකොට වෙන්නේ හොඳට ඩ්‍රයිවිං පුරුදු කරන කෙනෙක් ගාට ගියොත් එක දෙක ආකාරයට ඇති ලෝක ස්වාමීන් වහන්සේලාත් හැම වෙලාවෙම ධ්‍යාන ගොඩක් කරන්න දෙන්නේ අරක හොඳට සිද්ධි කරනවා. ඒ සිද්ධි කරනකොට මේ වශී පහව පුරුදු කරාට පස්සේ අන්තිමට දෙනවා යන්න පුළුවන් තරම් යන්න. පැය පැය එකමාර විතර යනකොට ඒ යෝගාවචරයට තියෙනවා මේ ධ්‍යානෙදී සැපයකමාරක් විතර ඉන්න හොඳ පරියන්කයක් පැය දෙකක් විතර ඒකට ඉන්න ඕනේ. විතර සක්මන් කරලා තියෙන්න ඕනේ. බාහිර වැඩ වලින් ආමන්ත්‍රණ නැති වෙන්න ඕනේ. ඒ වගේ සමාධියකින් සමාධියට ඇතුල් වෙනකොටම සම්පූර්ණ සුඛයක්. හරීම ප්‍රීතියක්, හරි ආලෝකයක්, හරි පහසුවක් එනවා. නමුත් ඒකමාර කිට්ටුවගෙන යනකොට අර ප්‍රීති සුඛය ඔක්කොම ගෙවන් වෙලා අන්තිමට නීවරණ ධර්ම පවා ඇතුළට එනවා. එතකොට යෝගාවචර තේරෙනවා මුලදි මුලදි ධානයේ ආස්වාදේ වැඩි වුණාට පහු පහු වෙනකොට ආධිනව වැඩි වෙනවා. ආධිනව වැඩි වෙනකොට හොඳට අර ආවචන පච්චවෙක්කන වශී නිසා තේරෙනවා මෙතන වැඩියෙන්ම කුලප් වෙලා තියෙන්නේ මෙතන වැඩියෙන්ම අසංවර වෙලා තියෙන්නේ මේ විතක්ක ਵਿਚාර චෛසික දෙක. ඒක නිසා ඒ ආදීනව සලකලා ඒ යෝගාවචරය අනිත් දවසේ පැයකමාරක් විතර හැකියාවදී පැය භාගෙම විතර නැගිටිනවා. පළවෙනි ධ්‍යානෙ නැගිටලා ආවර්ජනය කරලා බලලා මේ විතක්ක ਵਿਚාර දෙක ටික කාලයකට කීකරු වුණාට ටිකක් වෙලා යනකොට අකීකරු වෙනවා. එතකොට මේ විතක්ක ਵਿਚාර දෙක නිසා වල්පත් වෙච්ච අදහස් නන්නත්තර අරමුණු එන්නේ ඊට තියෙනවා හිතට. ඒ නිසා මට මේ විතක්ක ਵਿਚාර දෙකෙන් තොර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රනීත ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතීය ධ්‍යානට යන්න ලැබේවා කියලා ආදීනව සලකුවාට පස්සේ තමයි ද්විතීය ධ්‍යානට යන්නේ. එතකොට මේ යෝගාවචරයා පළවෙනි ධ්‍යාන ගිහිලා මගදී ඒ ධ්‍යානෙ නැගිටලා ආයෙත් පරිකර්ම කරලා හොඳට අර පළවෙනි ධ්‍යානට යන්න ඉස්සලා වගේ හිත සකස් කරලා එතනදී අධිෂ්ඨානය කරනවා මේ මග්ගදී හිතුවක්කාර වෙන විතක්ක ਵਿਚාර දෙක නැති නීවරණයට දොරාරින විතක්ක ਵਿਚාර දෙක නැති ප්‍රණීතෝ පීතිසුඛ එකග්ගතසයිද ද්විතීය ධ්‍යානයට යන්න ලැබීවා කියලා ගියාම ඒ පරියන්කේදීම දෙවෙනි වතාවට ඒ ධ්‍යානයට සමාදිනවා සමාදිච්චාම ඒ යෝගාවචරයට හරි හිතුවක්කාරී දෙන නැති නිසා ප්‍රීතියේ බලය වැඩි වෙනවා. ප්‍රීතිය ඉස්සරහින් හුවා කරමින් හිටු විතක් ਵਿਚාර දෙක නැති වීම නිසා ප්‍රීතිය ප්‍රකට වෙනවා. ඊට පස්සේ ඒක අතිරේදී ආකර්ෂණීයයි. මොකද ප්‍රීතිය තියෙන නිසා එහෙම කරගෙන කරන ගිහිල්ලා ආර වාගෙම පළවෙනි ධ්‍යානෙදි වගේම හරියට අවශ්‍ය වෙලාවට සමාදින්න අවශ්‍ය වෙලාවට නැගිටින්න අවශ්‍ය වෙලාවෙ ඉන්න ආවචන සමාපජන උත්ථාන වශයෙන් පුරුදු කරලා ධ්‍යානෙ නැගිටලා ආයසරයක් අර ආවජන පච්ච වේකන වශීරේක කරනවා. එතකොට පළවෙනි ධ්‍යානය දෙවෙනි ධ්‍යානය අතර වෙනස අත්දකලා කියන්න පුළුවන්. මේ පළවෙනි ධ්‍යානේ විතක්ක ਵਿਚාර සහිතයි. පටන් ගන්නකොට කී කරලා තියෙන පස්සේ කුලක් වෙනවා. පස්සේ දෙවෙනි ධ්‍යාන දෙක නෑ. ප්‍රීතිය හොඳට තියෙනවා. නමුත් හොඳට කල්යම් කල්යම් වෙනවා. ප්‍රීතියත් මුගක් වෙලා හිටියොත් ආයෙත් විතක්ක ਵਿਚාර වලට ඉඩ ඇරලා ආයෙත් ධ්‍යාන නිවන වලට ඉඩ ඒක නිසා ඒකේ ආදීනව දැකලා අත්දකලා ප්‍රීතිය මුත්තර සුඛ ඒකාග්‍රතාව සහිත ත්‍ෘත්‍ය ධ්‍යානට යනවා. ඒක තමයි කියනවා දීප ධ්‍යාන භාවනාවේ තියෙන උත්කෘෂ්ඨම සුඛය. ඒකට සමකරන දෙයක් නැත්තේ නෑ. ඒකට තුන්වෙනි ධ්‍යානේ ඒත් ඒකේ ඉඳද්දී වශීතා වුණොත් හරි කම්මැලි හිතෙනවා. මොකද ධ්‍යානේ සුඛයි. වශීතා කම්මැලි වෙනවා. වශීතා පුරුදු කෙරුවේ නැත්තම් සුඛයට වඩා ප්‍රණීත සුඛයට වඩා කීකරු සුඛයට වඩා වඩා කලතුණා ප්‍රේක්ෂාවෙන්නේ නැහැ. ඒ නිසා තුන්වෙනි ධ්‍යානයේ ඉඳලා අරතා පාගෙම වශීතා කුරුතු කරලා හතරෙන් ධ්‍යාන ගියාට පස්සේ යෝගාවචරය ආශ්වාස ප්‍රශ්වාස දෙක නැහැ. ආශ්වාස ප්‍රශ්වාස දෙක අල්ලන්න බැරි තරම් මේ වත්තාරම්මන අරමුණ නැත්තටම නැති තරමට අතිසූක්ෂම තත්ත්වයට යනවා. ඒ අතිසූක්ෂම තත්ත්වයට උපචාර සමාධියදී නෑ අර්පණ සමාධියේදී හුස්ම නැහැ. ඒ කියන්නේ අඩු ගන්න හුස්ම ගන්නා තරමක් ප්‍රයත්නයක් නැහැ. ඒතකොට තමයි උපේක්ෂාව සාර්ථක වෙන්නේ. මේකට සාපේක්ෂව විපස්සනා කරනකොට අරමුණ සියුම් වේගන යනකොට යෝගාචර නොදැනින අවස්ථාවකට යනවා හිත. ඉතින් ජය ගුරු පන්දි ස්වාමීන් වහන්සේ ඒක මේ සමත හතරවෙනි ධ්‍යානෙ වගේ ඊට සමාන චිත්ත tattwa ප්‍රායෝගිකව සමාන චිත්ත tattwaක් තමයි අරමුණ නොදැනී යනවා හැබැයි ඒ කියන්නේ 1 2 3 සිද්ධානවල තියෙන සෙල්ලක්කාරකම හැටියට තමයි. මුලින් මුලින් විතක්ක ਵਿਚාර දෙක තියෙනකොට හොඳ ප්‍රීතියක් වෙනවා. ඊට පස්සේ හොඳ සුඛයක් පස්සම්බනයක් වෙලා නොදෙනී යන තැනට යනවා. මේව කොහොම පියවරෙන් පියවරට යන නිසා යෝගාවචරයට ලෑස්තිලා යන්න පුළුවන්. යෝගාවචරයට ඒක වශී කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සිද්ධි කරගන්න පුළුවන්. සිද්ධි කළොත් වාසනාවට හිටිනවා. සිද්ධි නොකළොත් නින්දට වෙනවා කියලා සැකපදිනවා. එනිසා සමත භාවනාවේ මේ උපදේශය ගන්න. සමත මේ සිටියම කියෝලා ඒ ප්‍රස්ථාරය කියෝලා ඒ ප්‍රස්ථාරය ලැබෙන අත්දැකීම් ටික හේම විපස්සනාවේදී සිද්ධ වෙනවා. ආන ඒනි ඒක දැක දැනගෙන ගියොත් යෝගාචර භාවනා කමඨාන් සුද්ධ කරනකොට තේරුම් ගන්න වැඩි. එහෙම නැත්නම් ඒක පාට විශේෂයෙන්ම භාවනා වැඩසටහනක දවස් 7-8ක් හිටියොත් ඉඳ ගන්නකොටම අර විතක්ක ਵਿਚාර අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රීති සුඛෝනේ පටන් අරගෙන වහාම අරමුණ දැන තත්තරපත් වෙනවා. එතකොට යෝගාවචරය සැක එන්නතම් ශ්‍රද්ධාව අඩු කරගන්න ඉඩ තියෙනවා. ශ්‍රද්ධාව අඩු කරගන්න නැතුව සමතේ හරහා ගිය කෙනා නම් මෙතෙන්දි තේරුම් ගන්න මෙන්න මේකයි කතාව කියලා. සමතේ හරහා නැති කෙනා සුතමෙන් අහන්න ඕනේ මේක. චින්තාමෙන් අල්ල ගන්න ඕනේ. විශ්වාසයෙන් කෙරුවොත් අර අච්චර කාලය සමත කිරීමේ ආනිසංශ විපස්සනාදී මෙහෙ මෙහෙ. තමන්ගේම ශූර භාවය හරහා තමන්ගේම තියෙන හුරු බූටිකම හරහා අල්ලතයි. ඉතින් ඒ දක්ෂ නැති එක්කන දෙකම අනාගන්න. සමථ කරන්න යන්නෙත් නැහැ. ඒ දේ දන්නෙත් නැහැ. ඒකට විපස්සනාදී නිකන් අතරමං වුණා වගේ වෙනවා. ඒ නිසා විපස්සනා සමතදී උනත් කියනවා යම් කිසි කෙනෙක් සතරින් ධ්‍යාන සමවැදිලා මයි ළඟ දැනට මේකෙදී ඇත්තටම හුස්ම නැද්ද කියලා බලන්න ගත්තොත් හුස්ම එන්න පටන් ගන්නවා. ඒ නිසා සමාධියට ගියාට පස්සේ නැති භාවය අත්දකින්න යනවායි කියලා කියන්නේ අලුත් ප්‍රයත්නයක් අලුත් සංස්කාරයක් එතකොට ධානය කැඩිලා ආය මේ හුස්ම පේන්න පටන් ගන්නවා ඒ නිසා ඒකෙදි මොකද්ද දෙන උපදේශය ඔකේ හුස්ම නැහැ ඒක බලන්න එපයි කියලා බලන්න එපයි කියපු ගමන් බලන්න ඒකනේ ඉති හැටි ඔය ඇඩ්වර්ටයිස්මන්ට් වලින් කරන්නේ ඒකනේ බාගට උසලා බෙන්ලා තියෙනවා ඊ හිතෙන් බලනවා උස උසලා ඒක තමයි ඇඩ්වර්ටයිස්මන්ට් වල තියෙන්නේ. ඉතින් හතරවෙනි ධ්‍යානෙත් ඔය සෙල්ලම කරන්න ගියාට පස්සේ විපස්සනා කාර්යයට ඔය ධ්‍යාන කරන්න බෑ. මොකද විපස්සනා කාර්යය තියෙන විමසන්න ඕනනේ. භාගයට උසලා පෙන්නලා තියෙනවා. ඉතින් අර තමයි බලන්නේ. ඒක නිසා හතරවෙනි ධ්‍යානෙදී ඇත්තටම සමාධිය නැත්තම් සමාධිය නෙවෙයි ආනපාන තියනවද නැද්ද කියලා බැලුවොත් නෑ කියන මනසට නෑ කියකි තියනවා කියන එකට තියනවා කියන්න පුළුවන්. අභියෝගශීලීව බැලුවොත් හතරවෙනි ධ්‍යානෙදී තියනවද කියලා ධ්‍යානෙන් හිත කැඩිලා හුස්ම පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මෙතන මේක දක්ෂකමක්ද අදක්ෂකමක්ද කියන එක තුනී වෙනකම් වශී කරන්න ඕන. කරලා කරලා කරලා තමයි මේ උපේක්ෂාව ඉස්මතු කරගන්නේ. ඉතින් ඒක නිසා බොජ්ජංග ධර්ම වලට යනකොටත් සමාධියට පස්සේ උපේක්ෂාව දාලා තියෙනවා. ඒ නිසා මේ සමාධියේ අවසාන නිෂ්ඨාව පෙන්වන උපේක්ෂාව. එතකොට සමාධියත් අයින් වෙන්න වෙනවා. විශේෂම කියනවා නම් ඒකාග්‍රතාවයත් පැත්තකට දාලා තමයි උපේක්ෂා වෙන්න වෙන්නේ නැත්නම් මේ ඒකාග්‍රතාවයේ තියෙන කැමැත්තත් උපේක්ෂාවට බාධාවක්. එනිසා එතෙන්ද එනකොට සමත හරහා සමහරු ඉතාම කුශාග්‍ර බුද්ධිමත් නැත්නම් සමතුම ගත හැකි මේක. නැත්නම් විපස්සනා නම් අනතුරු පෙන්න පෙන්නම යන්නේ. මේ භාවනාවේදී ඇති වෙන මේ හොඳ චෛසික ධර්ම වලට ආශාව අනාගතයේ උඹට කරදරයක් වෙනවා. ඒ නිසාම කැඩුනට බය වෙන්න එපා. කැඩීම හරහා උපේක්ෂාට පුරුද්දක් ඇති කරගන්න. සතිය තියෙන වෙලාවල් තියෙනවා නැති වෙලාවල් තියෙනවා. සද්ධාව තියෙන වෙලාවල් තියෙනවා නැති වෙලාවල් තියෙනවා. වීර්ය තියෙන වෙලාවල් තියෙනවා නැති වෙලාවල් තියෙනවා. මේක නිකන් පුහුණුවක් විතරයි. දෙකටම සමසිත වෙනකන් ආශේවන කෘත්‍ය දිගට දිගට කිරීම සමත යෝගාවචරය සමත භාවනා කරන්න ගියාම මේ ගුරුවරු ක්‍රියට එකම දේ නැවත නැවත නැවත නැවත කරනවා. උදාහරණයක් කියනවා නම් ටයිප්‍රයිටින් පුරුදු වෙන්න ගියොත් half sheet rim එකත් එකක් යනකම් වචන දෙකේ අකුරු ගහලා ගහලා ගහලා ගහලා ගහලා තමයි පුරුදු කරන්නේ. කිසිම වෙලාවක ලියුමක් ගන්න දෙන්නේ නැහැ. නමුත් දැන් කරන්නේ කොල්ල කම්පියුටර් ගාවට ගිහිල්ලා කීබෝඩ් එකට අරගෙන ඉන්නලා ගෙලින්ම Windows වලට යනවා, Outlook යනවා, ඔක්කොම කරනවා. කීබෝඩ් එකවත් අල්ලන්නේ අර වගේ පුහුණුවක් නැහැ. ඉතින් ඒ ක්‍රමේ කෙලින්ම කීබෝඩ් එක අල්ලන මිරිකලා පොඩි අවුරුදු දෙකේ තුනේ ළමයි අල්ලන්නේ. ඒක විපස්සනා ක්‍රමයක්. තමතගමේට යනවනම් ටයිප් රයිට් එක පුරුදු වෙලා අකුරු ටික ඉගෙනගෙන කම්පියුටර් එක ගිහිල්ලා ඊට පස්සේ තමයි කම්පියුටරේ අනික් software වලට යන්න තියෙන්නේ. ඒ නිසා මේ ක්‍රම දෙකෙන් අද ක්‍රමේ විපස්සනා ක්‍රමේ බරයි. අද කම්පියුටර්ස් ඉගෙනගෙන නෙවෙයි කම්පියුටර්ස් වැඩ කරන්නේ. සොයන්නාට සම්භවයේ කියන බයිබල් ක්‍රමයට තමයි යන්නේ. අකුරු ඔය ගන්න. විපස්සනා කරනකොට තන්නේ කරතයි. නමුත් මතක තියාගන්න මේ සේරම තොරතුරු ටික තියෙන්නේ සමත භාවනාවේ. සමත භාවනාවේ ක්‍රමයේ තියෙනවා. විපස්සනාදී ක්‍රමයේ කටපාඩම් කරන්නේ නැත්නම් ප්‍රස්තාර පෙන්වන්නේ නැහැ, සමීකරණ පෙන්වන්නේ නැත්නම් මේ මේකේ දේවල් කරපන් කියනවා අල්ලගන්න එක නල්ල ගන්නවා බැටි කරන්න බෑ. ඔත අල්ලගත්ත කෙනා වුණත් බණක් කියන්න නම් තව කෙනෙක් පුහුණු කරන්න සමතේ ලියලා තියෙන විස්තරය දැනගන්න. ඒකේ තමයි තියෙන්නේ යට තියෙන සර්කිට් එක. මැප් එක තියෙන්නේ ඒකේ. ඒ නිසා කොච්චර විපස්සනා භාවනා කරත් එයා විපස්සනා හරහා සමතේට යන්න වෙනවා. තමතර ගිහිලා තමයි මේ හිත වැඩ කරන හැටි දැනගන්නේ. ඒ වගේම තමයි සමතේ කොච්චර වැඩුවත් විපස්සනාට යන්න ඕනේ. එනිසා මේ දෙන්න එකම පවුලේ නියුන් සහෝදර දෙන්නෙක් වගේ කටයුතු කරනවා. මිස මේ දෙන්න අතර ගැටුමක් ආවොත් ඒක භාවනා ජීවිතේට බාධාවක්. ඒ වගේම ධර්මයේ වැරදිට ඉදිරිපත් කිරීමක්. ඒක නිසා සමත භාවනාව දැක්කලා පස්සේ නැත්තම් අපි කියනවා නම් සමතයෙන් සමතය අයින් කරපු දවසේ නැත්තම් සමාධිය විපස්සනාවෙන් ප්‍රතිස්ථාපනය වෙච්ච වෙලාවේ ඇති හැටි දකින්න පුළුවන්කම ලැබෙනවා. සමථයට ගරුව තියෙන තාක්කල් උපේක්ෂාව වෙන්නේ නැහැ. උපේක්ෂාට එනකන් ධර්මයේ ඇති හැටි දකින්න බෑ. ඒ නිසා සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාච පස්සති කියන සමාහිත භාවයේ තියෙන ඵලය තමයි හිත අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙන ශක්ති ප්‍රමාණය తත්‍ර මඤ්ඤත් උපේක්ඛාව කියන එක ඇති කරගන්න. ඒ తත්‍ර මඤ්ඤත් උපේක්ඛාවට තමයි ධාතු මනසිකාරය හෝ නාම ධර්ම හෝ හොඳ නරක වශයෙන් මේ මන්ත්‍යස්තව බලන්න පුළුවන් ශක්තිය එන්නේ. ඒක නිසා මේ සරුවචනාංශයේ මේ සමත භාවනා ක්‍රමය හොඳට ඉස්තාවර කරලා හොඳට ඒක ප්‍රස්ථාරගත කරලා අතුල් කරලා දීලා තියෙනවා. ඒ මම ගොඩක් කලාවට මහාශී භාවනා ක්‍රමයේ කරනකොට මම ඒ ක්‍රමයට අගය කරන්නේ යම් ප්‍රමාණයකට අරමුණ කීකරු කරගත්ත පටන් ගන්නතර පස්සේ ඒ ක්‍රමයෙන් සම්පූර්ණ සමත ක්‍රමයේ කියලා දෙනවා. ඔබ ගිහිලා තියෙන මෙන්න මේ පාරේ කාටද කියලා දෙනවා මේක දැනගෙන ප්‍රායෝගික උපදේශ ටික දීපන්. හැබැයි යට තියෙන්නේ මෙන්න උපදේශ පන්තිය. ඒ උපදේශ පන්තිය හිතක් කීකරු කර ගැනීමේදී ගාක් ක්‍රමික එහෙම නැත්නම් අනුපූර්ව ක්‍රමයක් පෙන්නලා තියෙනවා. ඒ නිසා යෝගාවචරය හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ අපි කොච්චර සමතෙන් පටන් ගත්තත් විපස්සනා පටන් ගත්තත් හිත දියුනෙන්නේ චිත්ත නියාමයකට අනුව. ඒ චිත්ත නියාමයේ ਸਰවචනසේ දැකලා ඒක ප්‍රස්තාරේ ඇඳලා ප්‍රස්තාරේ අනුව තමයි උපදිෂ්ඨික ලැබෙන්නේ. ඒ නිසා કોઈ පැත්තෙන් ගියත් ඇති ඇටි දකින්න නම් හිත සමාහිත කරගන්න ඕනේ. සමාහිත කර ගැනීම ගොඩක් කලාට ඉතින් බනිනවා මේ කැලේකට ඉංගලක් කරන නිසා ආත්මార్థකාමික නමුත් සමාහිත වෙන පුද්ගලයා සිල්වන්ත වෙලා ඉන්න ඕනේ. සිල්වන්ත වීමෙන් මේ පුද්ගලයා සමාජයට සේවයක් කරනවා. සිල්වන්ත නොවුනොත් ඒ මනුස්සයාගේ සමාජයට වෙන මේ දුර්දාන්ත වැඩපිළිවෙල භවනාට යාම නිසා ඉබේම කැපිලා ඒ පුද්ගලයාගෙන් අනුන්ට බයක් නොවන මට්ටමට යනවා. ඒක සමත භාවනාවට අවශ්‍ය මූලිකාංගයක්. අනුන්ට බය දෙමින් අනුන්ට කරදර කරමින් කරන කතාවක්වත් සමතේ හරියන්නේ නැහැ. නිසා මේ දෙක අතර සදාචාරාත්මක සම්බන්ධයක් තියෙනවා. නමුත් සමාධියේදී උපේක්ෂාවට එනකොට යෝගාචරයට ගොඩාක් අනවශ්‍ය වැඩ ශක්ති ව්‍යාපාර ප්‍රයත්න සංස්කාර නතර වීම නිසා විවේකයත් කායික මානසික ශක්තියකුත් ඉතුරු වෙනවා. අන්නේ ශක්තිය හරහා තමයි යෝගාවචරය මේ අෂ්ටෝක ධර්මේ කම්පා නොවෙන ඉදිරි පැත්තකට යන්නේ ඒක මේ චුල්ල වේදාල සූත්‍රයේ මේ ප්‍රශ්නට අදාළ නැහැ. නමුත් මේ ඇති කරගත්ත වාතාවරණය මතින් බෞසුද්ධ භාවයේ සඳහායි මේ අදහස් ටික පහල කරේ. ඒ නිසා හැම කෙනෙක්ම හිතා ගන්න ඕනේ අපි කොයි අම්මට ගෙදරුවා වුණත් කොයි පළාතෙන් ආවත් මේ හිතක් වැඩෙනකොට ඒක වැඩෙන්නේ එකම චිත්ත නියාමයකට. එක එක කරාට එක එක තැන් වල බොරු වලවල් වගේක් තියෙනවා. ඒ බොරු වලේදී අනික් කෙනා ගැන ඉක්මනින් යන්න බෑ. ඒක තනවාලාගෙන බලවාගෙන හදාගෙන යන්න ඕන නිසා ගමන පමා වෙන්නේ ඉතින් නමුත් එකම චිත්ත වීතියක් වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා සමත භාවනාවෙන් ගිල උපේක්ෂාට ආවට පස්සේ manussකම කියන එක හැම කෙනාටම පොදු ධර්මතාවයේ ඔක්කොම තියෙන මානසිකත්වය කියන එක තේරෙන්න ගන්න. ඊට පස්සේ තමයි මේ මනුස්සයාට නොකිපි ජය ලබන්නටම තරඟ කරන්න යන්න එපා. පරාජයත් පිළිගන්න ස්පෝර්ට්ස් කරන්න. මේ ක්‍රීඩාව ඉගෙන ගන්න. ඒ වගේම දුකටම වෛර කරන්න එපා. සැපත් එයා සමාන දුක් දෙනවා. සැප පිටිපස්සේ ලවන්න යන්න එපා. සැප දුක දෙක බාර ගන්න. ජනප්‍රිය වෙන එක නැත්නම් බව මේ පිරිස සම්පatti ලැබෙන එක දෙක මේක විදිහට සලකන්න. ලාභ පාඩු දෙක මේකට සලකන්න කියන ධර්මයේ තේරුම් ගන්න නැතුව මනුෂ්‍යකමක් හිටින්නේ නැහැ. ඒක නිසා ඒ එනකොටමත් ඒ මිනිස්සයා ගාක් යටි තඳුනගෙන මනුෂකම තේරුම් අරගෙන අර පුළුල් මනසකට සූදානමක් වෙනවා. ඉතින් ඒ සූදානමට හොඳම ජීවන රටාව තමයි මේ පැවිද්ද කියලා සර්වඥාන්සේ සකස් කරලා තියෙන්නේ නැත්නම් ආරාමික ජීවිතේ. නමුත් මේ වෙනකොට යෝගාවචරයට ඒක අත්දැකලා අත්විඳලා ඒක හේතු ගැනීමලා තියෙනවනම් තමයි මහානකම වුණත් හරියන්නේ. ආරණ්‍ය ජීවිතෙත් හරියන්නේ. මේක තේරුම් ගන්න නැතුව නිකන් ඉසබෑවට කය මහන කරාට මේකට එච්චර ලාභයක් වෙයිද නැද්ද කියලා කියන්න බෑ. මගේ පුද්ගලික ජීවිතේ මම ගොඩාක් වෙලාවට ඒ මේ භාවනා කොටස් වලදී විශේෂයෙන්ම ඒ භාවනා කරලා වැඩ කරන හිටපු ඒ කිසි පින්වතුන් දැකලා මට තේරුණා මේ පැවිද්ද එච්චර වැදගත් වෙන්නේ නැහැ. භාවනා කරගෙන යන්න පුළුවන්. හැබැයි භාවනා හරියට යනවා නම් ගීකමේ වැදගත්කම තේරෙන්නේ නැහැ පැවිදි වෙන්නත් හිතෙනවා. මේ දෙක අතර තියෙන්නේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක්. මේව එකක්වත් අමෝරාවෙන් කරන්න බෑ. අමෝරාවෙන් කළ ගන්නත් බෑ. ඒ නිසා ස්වභාව සිද්ධි එනකොට අර මම කලින් කර පාවිච්චි කරපු වචනේ අනුග්‍රහ කරලා තල්ලුවක් දුන්නොත් තමන්ගේ අභ්‍යන්තර සාසනයත් බාහිර සාසනයත් දෙකම පෝෂණය වෙන නිසා තමන් මේ කරන්න විශාල උප කැපකිරීමක්. මේ කැපකිරීමේදී පුළුවන් තරම් පුළුල් නිෂ්ඨාවට තියෙන પરමාර්ථයම බලාගෙන ඉදිරියට යන්න අද ධර්ම දේශනාවත් ධෛර්යයක් ශක්තියක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැවත කරනවා ශිරු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා